ගුරුණීය ස්වාමීන් වහන්සේ අවසරයි මෑණියනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද තුන්වෙනි දවසේ අප්‍රේල් මාසේ 28 වෙනිදා දවසේ දේශනා වාරයයි අපිට ලැබිලා තියෙන්නේ නිසා සියලු දෙනාම tempත් වෙලා දේශනාට සූදානම් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ යෝ සම්මා මිච්ඡා දිට්ඨියා පහනාය වායමති සම්මා දිට්ඨියා උපසම්පාදාය ස්වාස හෝති සම්මා වායාමෝ තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මම මේ උද්දෘත කරන ලද මේ pāli පාඨය අපි මෙතුවක් කල් ඉදිරියෙන් තියාගත්ත ඒ මහා චත්තාරීසක සූත්‍රයෙන් ගත්ත කොටසක් ඒ චත්තාරීසක සූත්‍රය අපි මෙතෙක් කල් <coughs> ඉදිරිපත් කරගත්ත සූත්‍රයේ ප්‍රධාන වශයෙන්ම ආර්ය වූ සම්මා සමාධියක් ගැන කතා කරනවා ඒ සමාධිය මේ සම්මා දිට්ඨිය පූර්වාංගම කරගෙන යන එකක් කියන එක සරුවචනාංශයේකේ සම්මා දිට්ඨියට සම්මා සමාධිය හරහා පාරක් කපා ගන්න. ඊට පස්සේ මේ සම්මා දිට්ඨිය ක්‍රම දෙකකට කඩලා ලෞකික සම්මා දිට්ඨිය සහ ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා ප්‍රධාන වශයෙන් මේ සම්මා දිට්ඨිය පිළිබඳව තියෙන දාර්ශනික ප්‍රශ්නෙට බොහොම ප්‍රායෝගික සරල උත්තරයක් දෙනවා. ලෝකේ පවතිනා වූ මිත්‍යා දෘෂ්ටීන් ගොරෝසු ඝන බහල ප්‍රශ්න ඇති කරන මිත්‍යා දෘෂ්ටීන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් සියුම් කරමි. සූක්ෂම වූ සම්‍යක් දෘෂ්ටි මාර්ගයේ ප්‍රතිස්ථාපනය කරමින් ගිහිල්ලා සම්මා දෘෂ්ටි ගෙවන්දව කරන අවස්ථාව සම්පූර්ණ ගෙවන් කරන අවස්ථාව තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය වශයෙන් සඳහන් කරන්නේ. ඒ නිසා යෝගාවචරයා දවසින් දවස මේ ප්‍රතිපදාව ගමන් කරනකොට මේ සම්මා දිට්ඨිය විශාල පරිණාමයක් සිද්ධ වෙනවා. ඒ පරිණාමය නිසා ඒ යෝගාවචරයා තමන් විසින් අතහල යුතු, හල යුතු, ගුරුසු, ඝන බහල, ඡණ්ඩ, පරුස දේවල් අතහරිමින් ගත යුතු, සමීප කරගත යුතු සූක්ෂම ඒ සදාචාර සම්පන්න ශිෂ්ටාචාර ගති ලංකරමින් ගම් කරමින් ගමන් කරනකොට මේක සාමාන්‍ය භාෂාවෙන් කියන්න පුළුවන් ගත යුතු පැති සහ හල යුතු පැති කියලා දෙකක් තේරුම් ගන්න. මේක සාමාන්‍ය ලෝකයේ කියලා කියන්නේ චාරිත්‍ර වාරිත්‍ර කියලා. යුතු අයුතු කියලා. ඉතින් ශිෂ්ට සමාජයක නැත්නම් කාලයක් මොරච ඕනම සමාජයක සමාජයක මේ යුතු අයුතු හරි වැරදි කළ යුතු නොයුතු චාරිත්‍ර වාරිත්‍ර කියලා ඇවතුම් පැවතුම් කියලා තියෙන ගොඩක්. ආන්නේ ඒකෙදී ඒ කල යුතු යුතුයකම් කියන කිරීමටත් නොකල යුතු නොපනත්කම් නොකිරීමටත් ගන්න වෑයමට අභිවීරිය කියලා කියනවා. අන්නේ වීරිය මේ චත්තාරිසක සූත්‍රයේදී සරුවචන් වහන්සේ සම්මා දිට්ඨියට සම්පාත කරලා යෝ මිච්ඡා දිට්ඨින් පහනාය වායමති සම්මා දිට්ඨින් උපසම්පාදාය මහණෙනි මේ වැඩ කරගෙන යන කෙනා තමන්ට ටික ටික ටික ටික දවසින් දවසින් දවසින් තේරෙන මේකයි පුලුල් දෘෂ්ටිය මේකයි නිවැරදි දෘෂ්ටිය මේක තමයි වර්තමානට අනාගත කරදර නොකරන දෘෂ්ටිය මේක තමයි තමන්ට අනුන්ට කරදර නොකරන දෘෂ්ටිය කියලා ඒක තේරුම් ගතට පස්සේ මේ මෙතුආකල් තමන් අරගෙන ආපු යම් යම් අනුන්ට තමන්ට කරදර කරන වර්තමානට අනාගතයට කරදර කරන දේවල් හිමීට හිමීට හලනවා ඒක නිකන් මේ වැඩෙන උරගයා සර්පයා හැවහලන්නාසේ. ඒ තමන්ගේ පිටින්ම තියෙන හව හලලා අර වැඩිච්ච මෝරච්ච ඇඟට ගැලපෙන ඊට ඇතුලින් එන හැව ඊගාට කාලයක් පාවිච්චි. ඊට පස්සේ ඒක ඊට යටින් එන හැවේ හලනවා. සාමාන්‍ය ඔය ක්ෂීරපාය සත්වෙන්ගේ කිරි දත ස්ථිර දතෙන් ගලවලා දානවා වගේ. එකින් එක එකින් එක මේ ප්‍රතිස්ථාපනය කරමින් යනකොට මේ හල යුතු පැත්ත මිච්ඡා දිඨ්‍ය වශයෙන්ොත් ගත යුතු පැත්ත සම්මා දිඨ්‍ය වශයෙන්ොත් තේරෙනකොට ඒ සඳහා ක්‍රම දෙකක් කරන්න පුළුවන්. එකක් තමයි ඒක වෙන්න ඇරලා බලන්නේ එක. දෙක තමයි ඒකට ක්‍රමසා විදි සපෙලා දීලා ආදාර උපකාර කරලා සප්පාය කරනු සපෙලා දීලා අනුග්‍රහ කරන එක. ඉතින් මෙන්න මේ වෑයම සම්බන්ධයෙන් ව්‍යායාමයේ සම්බන්ධයෙන් මේක වෙන්න ඇරලා බලා සිටින එකත් ඒ සඳහා අඩුම කැඩුම සකස් කරලා තියලා ඒකට අනුග්‍රහ කරන එකත් අද බටහිර භාවනාවේදී සහ ආශයකර භාවනාවේදී විශාල මතවාද රාශියකට හේතු වෙලා තියෙනවා. බටහිර ඇත්තෝ වැඩි මේ සම්ප්‍රදායක් නැති ත්‍රිපිටකයේ කියවලා විපස්සනා ගැන කල්පනා කරලා ඒගොල්ලෝ මේ කිසියම් වෑයමකින්තරෝ එහෙම යන්න අරින මේ ක්‍රමය තමයි හරිම ක්‍රමය කියලා මේ ඒ බොහොම සහැල්ලුවට අරගෙන තද්ද බල විදිහට සීල රකින්න ඕනෙත් නැහැ. තද බල විදිහට වෑයම් කරලා සමාධිය ඇති කරන්න ඕනෙත් නැහැ. ගොඩාක් පාළි ඉගෙනගෙන, ව්‍යාකරණ ඉගෙනගෙන, ත්‍රිපිටක ඉගෙන ගන්න, සබ්බේ නැත්නම් විපස්සනා කරන්න අවශ්‍යතාවයක්වත් නැහැ. ඔය නිකන් සාමාන්‍ය විනෝදාංශයක් විදිහට වගේ කරමු කියන අදහස තමයි බටහිර බොහොම ජනප්‍රිය. නමුත් ආශියාකරේ සම්ප්‍රදාන කූල සමාජය කියනවා එහෙම නෑ ਸਰුවචනාංශේ පවාදේශන කල් කියනවා කිච්චේන මේ අධිගතං හලන්දානි පකාශිතුන් කියලා ਸਰුවචනාංශ කියනවා මේ බරපතල කෘත්‍යයකින් මම මේ බුද්ධත්වයටපත් උනේ ඒකට විශාල වෑයමක් කරන්න ඕනේ ඒක කාටවත් කියන එකවත් ලේසි නෑ මොකද ලේසි කෙනෙක් මේක කරන්න බෑ කියලා මේකට බොරු විශාල ගරුගාම්භීරත්වයක් දෙනවා ਸਰුවචනාංශ ඔය බටේ ඇත්තම නිකන් කැඳ බොන්නා වගේ ලේසියට කරන්න පුළුවන් එකක් කියනවා. ඉතින් මේක එක ජීවිතයක් ඇතුළත කෙනෙකුට මේ අවස්ථා දෙකට මුණ දෙන්න වෙනවා. මේ දෙක වහුරස්පරස් දෙකක්. නිකම්ම ඉන්නකොට ඉබේ සිද්ධ වෙන මාර්ග ප්‍රතිපදාවත් එහෙනම් ආයාසයෙන් ප්‍රයත්නයෙන් ප්‍රයෝගයෙන් දැඩි වීර්යයෙන් කළ යුතු ප්‍රයත්නයක් දෙක බලනකොට මෙතන මේ කතා කරන්න වෙන්නේ මේ වායාමයේ ව්‍යායාමයේ වීර්ය කියන චෛතසිකය ගැන. ඉතින් මේක ලංකාවේ ඉන්න බටහිර තාලෙට හිතන ඇත්තු හරි කැමැති මේක ඉබේ වෙන්න දෙන ක්‍රමයට ස්වභාව සිද්ධව වෙන එක උද්දීපනය කරලා කරන කතාවට. නමුත් සම්ප්‍රදාන කුල බෞද්ධයා මේක මේ කාලේ කරන්නත් බෑ. මේ කාලේ නිවන් ලබන්නත් බෑ. ඒක බොහොම අමාරු දෙයක්. ඒකටම පිං ඇතියත් උපදින්න ඕනේ. අපිට කරන්න පුළුවන් වෙන්නේ ඒකට මේ පාරමිතා පුරණක විතර කියලා ඒක අපි මනුස්සත්වයට කිට්ටු කරගන්න බැරි තරම් දුරස්ත කරන කරුගාම්භීර තත්වකුත් තියෙනවා. මම මුලින් මගේ පුද්ගලික ජීවිතයේ මේ සත්‍ය කියන එක හඳුනා ගන්න වෙලාවේදී මම මුලින් මට ආශ්‍රය කරන්න හම්බුනේ බටහිර ක්‍රමයට හිතන ඉංග්‍රීසියෙන් බුද්ධහන් කියන පිරිසක්. බුද්ධහම සාකච්ඡා කරන පිරිසක්. මට තේරුණෙත් නෑ මේගොල්ලන්ගේ ඉංග්‍රීසියක්. බුද්ධ ධර්ම තේරුණෙත් නෑ. හැබැයි මේ ලේසියෙන් කෙරෙන කතාවට මම බොහොම ආකර්ෂණය වුණා. තටමඬ දෙයක් නෑ. ඔය නිකන් ඉන්න ගමන් ටික ටික සතියත් වැඩෙයි, වීර්යයත් වැඩෙයි. වැඩි ඔක හිතට ගන්න ඕනේ නෑ කියලා කරගෙන කරගෙන ගියා. මම සාමාන්‍ය අවුරුදු තුනක් විතරම ගියා මේ සත්‍ය කියන වචනේ නිර්වචනය කරගන්න. මොකද්ද මේකේ තේරුම කියලා. ඊට පස්සේ නිකන් සාමාන්‍යයෙන් මේ යෝගාවචරයේ කියන නම අරගන්න තවත් අවුරුදු 5ක් විතර මහන්සි වුණා. ඒ දිගටම කිසි කෙනෙකුට මං ඇඟෙවිවත් නැහැ. කවුරුත් මයි දිහා බැලුවට දැනගන්නත් බෑ. මම ප්‍රයත්නයක් කරන බව. නමුත් ටික ටික ටික ටික කරගෙන යනකොට මට තේරුණා සම්ප්‍රදාන කුල පැත්තෙන් බලන වෙලාවේදී බලනකොට මම කිසිම ඒක සඳහා කැපකිරීමක්, අපවීමක්, මහන්සියක් මොනවත් නැහැ කරගෙන කරගෙන යනවා. එතකොට අර මං හිතපු ඒ මට ගුරු උපදෙස් දීපු ගිහි සමාජයේ පැත්තේ බලනකොට ඒ ඇත්තෝ ඒක දිගටම මේකමයි කල යුත්තේ කියනවා. මට විශාල විප්ලවයකට මගේ හිත මුණ දුන්නා. මට හිතන දැන් ඉතින් කැසපොට ගහගන්න වෙනවා. දැන් ඉතින් මේකට හිත යොදා. කාය ජීවිත নিরপেক্ষව මේක කරන්න වෙනවා කියන්නේ. එතකොට අරගොල්ල කිව්වා ඔන්න අපේ පිටපොට පනින්න හදන්නේ ඕක කරන්න හම්බ වෙන්නේ නැහැ කරන්න එපා. කොයි අනතාලෙට යන් කියලා. ඉතින් ඒකෙදි මම හරි දෙකට දෙතාවර தත්ත්ව කරපත් උනා. ඇත්තටම මෙච්චර මට උදව් කරු මේ කල්යාණ මිත්‍ර මණ්ඩලයත් එක්ක ගිහි භාවනා මධ්‍යස්ථානක ඉතුරු ජීවිත කාලයේ දිගටම සංന്യാසයක් විදිහට ගත කරනවද නැත්නම් ඕන ඕන ඕන ගිනි අකුරක් වෙච්චාවයි කියලා පැනලා මහන වෙනවද කියන්නේ මේක මම සෑහෙන කාලයක් හැසිරුණා ඒ අතරමැද බැලුවා පුළුවන් තරම් මට තිබුණ ප්‍රධාන ප්‍රශ්නේ තමයි රැයට කන්න නැතුව ඉන්න පුළුවන්ද කියන්නේ. ප්‍රධානම ආහාරය මගේ රැයට කන්න එක. ඉතින් මට හිතුණා මේක විශාල වෑයමක්. මේ රැයට නොකා ඉන්න එක. මේකේ පුංචි පුංචි ප්‍රශ්න රාශියකට මම අර කාලය ඇතුළත පුරුදු වුණා. පුදුලා කීප දෙනෙකුටම දැම්ම නෑ මෙහෙම ඉඳලා කරන්න බෑ. මේකට බහින්න ඕනේ. ගොඩ ඉඳලා පීනන්න බෑ. වතුරට බහින්න ඕනේ කියලා. එතෙන්ට යනකොට නැවත නැවතත් මේ වායාමයේ කියන චෛතසිකයට අලුත් අර්ථකථන දෙන්න උනා. සම්ප්‍රදානුකූල කට්ටිය කියනවා නෑ ඒක සඳහා අප වෙලා කැප වෙලා පැවිදි වෙලා ආරණ්‍යගත වෙලා දිගටම වයන් කරන්න ඕන කියලා. බටහිර ලෝකේ කියනවා නෑ නෑ පෞල් ජීවිත කන ගමන් රැකියාවක් කරන ගමන් මේක කරන්න පුළුවන් කියලා. ඉතින් මෙන්න මේ දෙකේ තියෙන වෙනස හරියටම සම්මාදිට්ඨියේ සාසවා පුඤ්ඤ භාගියා උපදිවේ පක්ඛා කියන ලෞකික සම්මා දිට්ඨියත් අරියානාසවා ලෝකුත්තර මග්ගංගා කියන ලෝකෝත්තර සමාධියත් මේ සම්මාදිට්ඨියත් වගේ මේ වීර්යයේ තියෙනවා පැතිකඩ දෙකක් ඉගෙන ගන්න. දෙක හුරස්පරස්. එකක් කියනවා ස්වභාව සිද්ධියට යන්න දෙන මොනවක් කරන්න එපයි කියලා. අනිත් පැත්තෙන් කියනවා එහෙම ඉඳලා බෑ බැර යොදන්න ඕන. මහන්සි වෙන්න ඕනේ කියලා. ඉතින් මේ දෙකේ අදටත් මට පේනවා මේ මත දෙක අනුව ඉන්න කට්ටිය එකිනෙකා වාද කරනවා. ඉතින් මම මේ උත්සාහ කරන්න හදන්නේ මේ අද ධර්මදේශනව හරහා මම හිතන්නේ කිසි කෙනෙකුට මේ මේ මේ දෙකෙන් හැප්පෙන්නේ නැතුව ගොඩ එන්න පුළුවන් වෙයි කියලා. අපි බලමු මේ සරුවචනාංශයේ මේ සූත්‍ර පිටකය මාර්ගයෙන් නැත්නම් උන්වහන්සේ ජීවිතාදර්ශයේ මාර්ගයෙන් එහෙම නැත්නම් සර්වඥ ශ්‍රාවකයන් වහන්සේලාගේ ජීවිතාදර්ශ මාර්ගයෙන් මේ මේ ප්‍රශ්න විසඳීමට අපිට පුද්ගලික කොහොමද අපිට උපදෙස් දීලා තියෙන්නේ කියලා. මේකෙදී මට දැන් හිතෙනවා ආරම්භයේදී කෙනෙක් ඒ දැඩි වීර්යය යොදන්න ඕන. දැඩි වීර්යය යොදලා ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ඒ ගැම්ම ගන්නකොට කස කැවිගෙන එනකොට ඒ දැඩි ආයාසය අතහැරලා යන විදිහට උදව් කරන උදව් කරන ගියාම <clears throat> අවසානයේට යනකොට ඒක ධර්මානුකූලව චිත්ත නියාමයට අනුව ඉත්තු නියාමයට අනුවම සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා ආරම්භයේදී ඒ ගන්න වීරියත් ටික කාලයක් භාවනා යෙදিলা යෝගාවචර වේලා නිති නිත්‍ය චර්යාවකටපත් වෙලා කරන වේලාවදී ඇති වෙන වීරියත් ඒ වගේම මාර්ග චිත්තක්ෂණයකදී ලැබෙන වීරියත් ගත්තාම ඒ විශාල රස වෙනසක් තියෙනවා. විශාල යොදවියේතු ශක්ති ප්‍රමාණි ආයාස ප්‍රමාණි විශාල වෙනසක් තියෙනවා. මේ නිසාම දෝ මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා මහා පරිණිරවාණ සූත්‍රයේදී සර්වචන්සේ නැවත නැවතත් නැවත නැවතත් අවධාරණයට ලක් කර මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වල වැඩියෙන්ම සඳහන් වෙන්නේ වීර්යචෛසිකේ. නව පොලක සඳහන්. සතර සම්ප්‍රදාන් වීර්ය වීරිය ඉන්ද්‍රිය වීරිය බලය වීරිය සම්පෝඥංගය වීරිය මාර්ගාංගයේ වශයෙන් නව පොලක සඳහන් වෙනවා සතිය අට පොලක සඳහන් වෙනවා අනේකුත් චෛසික එක පොලේ දෙපොලේ තමයි සඳහන් වෙන්නේ ඉතින් ඒ නිසා මේකෙන් පේනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම මුලින් සතර සතිපට්ඨාණයෙන් පටන් අරගෙන යන කෙනා සතර සම්‍යක් ප්‍රදන් බීඩිය 이르දිපාද ඒකෙත් විරීදිපාදේ තියෙනවා ඉන්ද්‍රිය බල බොජ්ජංග මාර්ගාංග වශයෙන් යනකොට මුලදී විශාල වෑයමකින් පටන් අරගෙන ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ඒ අවසාන වෙනකොට කියන්නේ මාර්ගාංගෙදී පයෝග පටිප්පස්සම්බනේ සියලු ප්‍රයෝගයන් අතහැරීම. සියලු ප්‍රයෝගයන් සංසිද්ධ වීම තැනට යනවා. ඒ නිසා මේ ප්‍රයෝගයේ ව්‍යායාමයේ ලක්ෂාල පරිණාමයක් සිද්ධ වෙනවා භාවනා ජීවිතය ඇතුළත. මේක සමහරට එක පරියන්කයක් ඇතුළතත් වෙනවා. දෙවට සාර්ථක වෙන එක පරියන්කයකදීත් පටන් ගන්න වෙලාවේදී අපි ඒ පාර්ට දාලා දෙන්න විශාල ශක්තියක් විශාල මෙහෙයුමක් විශාල ප්‍රයෝගයක් කරලා ඒක ගැම්ම ගත්තට පස්සේ එහෙම මේ යnderලා පරියන්කේ අවසාන වෙනකොට ස්වභාව සිද්ධ වැඩ පිළිවෙලටත් යනවා. ඒ නිසා යෝග ජීවිතයක් ඇතුළත තමයි මේක කතාන්තරයක් ගොඩන ගන්න පුළුවන්. ඒක පරියන්ක ඇතුළත ගොඩන ගන්නත් පුළුවන්. ඒක නිසා මේට සම්බන්ධ අපේ ත්‍රිපිටකයේ ධර්ම කාරණා ගැන කතා කරනකොට විශාල ශේෂ්ඨයක් මේ වීරිය කියන චෛතසිකේ. අපි මේ වැඩපිළිවෙලේදී ඉස්ලාම් දවසේ අද වෙනකන් කරන ධර්ම සාකච්ඡාවල මේ නිදිමත ගැනත් වීරිය ගැනත් සක්මන ගැනත් කියලා මේ මාතෘකාවට තොටුපොටවල් තොටුපොළවල් තුනක් හොයාගෙන තියෙනවා. මේ වීරිය කියන චෛතසිකය ශක්තිය, ධෛර්යය, ඉදිරියට යන ගතිය, ඒකේ නැති ගතිය, කුසීතකම, ලීන භාවය බත්ත සම්මදය, නිද්‍රාව নানা ආකාර වචන වලින් සඳහන් කරනවා. ඒක නිසා මේ දෙකම යෝගාවචරය කොච්චර දුරට තේරුම් ගන්නවද කියන කියනවනම් කවදා හෝ අපි ඊයේ ධර්මදේශනා මතක් කරගත්තා වගේ ඒ ලීන හිතත් <clears throat> හොඳට උනන්දු වෙච්ච හිතට සමහිත ඇති කර ගන්නකම් මේ දෙකම දිහා ධර්මතාවයක් විදිහට බලනකම් වීරිය වීරිය බලයක් පාටපත් වෙන්නේ. ආදුනිකයා වීරියට කැමැති නිදිමතට කුසීතකමට බත්ත සම්මදේ එනකොට විශාල කෙලෙසක් විදිහට සලකනවා බොහෝම පශ්චාත්තාප වෙනවා. වීර්ය එනකොට අප්පු බොහොම හොඳයි දැම්මට උනන්දුයි කියලා සතුටු වෙනවා. නමුත් යම් දවසක යෝගාවචරයා මේ බොජ්ජංග මට්ටමට වීර්ය ගන්න ඉස්සර වෙලා වීර්ය බලයක් බවට පත් වෙනකොට ඒ Taman ඇතුළෙම එක පරිහාංකේ සමානට හොඳට වීර්යවන්තව ඉරියව් පවත්වමින් අරමුණේ කර්මන්නේ විදියට සතිය පවත්වන වෙලාවකුත් එනවා සමහරට ඉරියව්ව වැක්කිරිලා කුසීත වෙලා නිදිමත වගේ වැටෙන වෙලාවකටත් එනවා මෙන්න මේ දෙකේදිම සමසිත බලන්න ගිය දවසේ තමයි මේ වීරි කෙන චෛසිකෙන් ඔළුව උස්සන්න පුළුවන් වෙන්නේ. මේක හරි අමාරුයි මේ දැඩි වීර්ය යොදලා කරන භාවනාවත් ඉබේ කරන භාවනාත් කියන මේ ධර්මතා දෙක මැද අවස්ථාව තමයි යෝග වීර්ය තිබුණත් කුසීතකම තිබුණත් දෙකම හුදු ධර්මතා මිශ්‍රය මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මේ නෙවෙයි කියලා තමන්ගේ චරිතය හරහා ඒ දෙකම කැපි මතුවෙනකොට දෙකටම නොසැලෙන ගතිය ලීනං ලීනේ න කම්පතිටි විරිය බලන්න හිත ලීන භාවයටපත්ලා කුසීත වුණාට ඒකට කම්පා නොවන ගතිය තමයි වීර්ය බලය බවටපත් වෙන්නේ. ඉතින් මේක ඇත්තටම කියනවනම් හොඳ මේ භාවනාවට අපකප වෙච්ච සෑහෙන අත්දැකීමක් ඇති කෙනෙකුට මිස වෙනකොට හිතා ගන්න අමාරු තරමේ පරස්පර ධර්ම දෙකක් විශේෂෙහි හිත නොසැලෙන ගතිය තමයි අවශ්‍ය කරන්නේ. ඒ නිසා අපි පටන් අරගනිමු සාමාන්‍යයෙන් අර මහා ප්‍රයත්නයකින් වැඩ කරන කෙනෙක්ගේ ස්වභාවයක නිසා ඒකට අපිට ਸਰවචනාංශගේ දේශනාවලින් ගත්තොත් මේ සතර සම්‍යක් ප්‍රධාන වීර්යයේ අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මාන ධම්මාන න උපාදාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්නහති පදහති සතර සම්‍යක් ප්‍රධානයේ පළවෙනිම ප්‍රධාන වීර්ය ਸਰවචනාංශේ වර්ණගන්නේ නොඋපන්නා වූ අකුසල් නොයිපද වීම පිණිස චන්දං ජනේති. මේක මම කරන්න ඕනේ කියලා හිතට නිකන් කුසල ඡන්දයක් ඇති කරගන්න. මේ හිත අයාලේ ගියොත් නූපන් කුසල් උපදින්න ඉඩ තියෙනවා. උපන් කුසල් වැය වෙලා යන්න ඉඩක් තියෙනවා. ඒ නිසා මම මොකක් හරි මේකට උත්සාහයක් ගන්න ඕනේ. තවම උපදලා නැති අකුසල ධර්ම නොයිපද වීම පිණිස චන්දං ජනේති. කැමැත්තක් ඇති කරගන්න. වායමති ඒ සඳහා වැර යොදන්න ඕන. අර කුසල ඡන්දේ ක්‍රියාවත් නැවන. විරියන් ආරබති යන්නේ වැර උත්සාහයක් කැමැත්තක් ඇති කරගෙන ඒකට යම් යෙදවුමක් යෙදුවට පස්සේ තමයි විරියන් ආරබති ඔන්න වීර්ය ගන්නවා හිතට චිත්තම් පග්ගන්නාදී දත කාගෙන කිහිල්ලෙන් දාඩිය දාගෙන දිව උඩු තල්ලර තියලා තද කරගෙන ඊට පස්සේ උත්සාහ ගන්නවා චිත දැඩි කරගන්න පග්ගන්නාති පදහති ඊට පස්සේ තමයි මේ පදහන් වීර්ය කියන ඒ කෙලස් තවන වීර්යයට එන්න පුළුවන්. ඉතින් එතන තියෙන තියෙන චන්දන් ජනිත වායමති විරියන් ආරබද චිත්තම් පග්ගන්නාති පදහති. ඊටාමත්ම ක්‍රමික වැඩපිළිවෙලක් තියෙනවා. නෝපන් අකුසල් නොයිපද වීම පිළිබඳව. ඉතින් මේකෙදි මේකෙදි මේ තියෙන දැඩි උත්සාහයෙන් පටන් අරගෙන උරු කර හුරු කරගෙන ඒකට අප වෙලා කැප වෙලා ශිල්පයේ දක්ෂ වෙන හැටි පිළිබඳව ලස්සන නිදර්ශනයක් ඔය බුරුමේ අපේ ස්වාමීන් වහන්සේ අපිට බණ කිනෝට කියලා දුන්නා. බුරුමේ තාමත් මේ නගරයේ ආසන්නේ වුණත් පයිප් වතුර නැහැ. ඒ මිනිස්සු මේ වතුර කඩේ තමයි වතුර ගෙනියන්නේ. කඩ බොහොම ප්‍රසිද්ධ දෙයක්. මම දන්නේ දැනටත් ඒක තියෙනවද කියලා. මිනිස්සු කරේ තියාගෙන යනවා කඩේ තියාගෙන යන එක තමයි කරන්නේ. ඒ කඩ තියාගත්තාම පොඩි දරුවෙක් ඒ දරුව තරම් උස වතුර බැරල් දෙකක් දෙපැත්තෙන් තියාගන්න. තියාන ලිඳෙන් අර උණ ගහෙන් ආණ්ඩිය දාලා වතුරක පුරව ගන්නවා. පුරවගෙන කද්දන්නත් සමබර කරගන්න. සම්බර කරපුවාම අතින් උසගෙන යන්න බෑ අතින් උසගෙන නම් පොළවේ වදින තරම් බැරල් දෙක කඳ දඩට කර දෙනකොටම කද්දන්න අම්බිල නැමෙනවා පල්ලයට. නැමුණට පස්සේ යා යන ගමනක් තියෙනවා කද්දන්නට යන්න යන්න තට්ටු කර කර තට්ටු කර කර යනවා ඊට පස්සේ මාසෙට නතර කරන්න බෑ. අර අර තෙපුල් දෙන්න පටන් අර ගන්නවා. මේ බැරල් දෙකම යට යනවා. ආයෙ උඩට එන වෙලාවේ තට්ටුව අර කරෙන් ගහනවා. ගහලා පියවරක් ඉස්සරහින් දෙනවා. ආයෙ මේක පල්ලයට මැඩිලා ආයෙ ඉස්සරහට ආයෙ ඉතින් ඊට පස්සේ යන ගමන සම්පූර්ණ ලයකට යන්නේ. කන්දත් නගින සම්බරෙත් යනවා. ඒ වතුර එක අරගෙන ගිහිල්ලා ඉවරලා ඒ පටන් ගන්නකොට අර දැඩි ආයාසකින් පටන් ගත්තට පස්සේ ඒක ඒ ලයට ලතාවට යනකොට කතා කර කර hina වෙයි ඔය කද අරගෙන යනවා හිතන්න බැරි බාල්දි දෙකක්. මේ වගේ තමයි භාවනාවට ගිහිල්ලා ඒ හිතා ගන්නම හරි පටන් ගන්නකොට යෝගාවචරයට හිතා ගන්නම හරි මේ නික්ලේශී හිතක් මෙච්චර මේ කෙලෙසිච්ච ලෝකේ පවත්වන්න පුළුවන්ද කියලා. මොකද ඒ තරම්ම පරිසරයක් අපේ ඌරුවත් අපේ තියෙන මේ ඡට මායාවි වංචනික ගතිත් නිසා මේක නිකන් හැම වෙලාවෙම කෙලස් වලටමයි යදින්නේ. අන්නේ ඒ ලෝකෙක කෙලස් වලින්ම බරිත වෙච්ච තෙත් වෙච්ච මේ ලෝකෙක නික්ලේශී හිතක් නික්ලේශී චිත්තක්ෂණයක් නැත්තම් සත්‍ය මාත්‍රාවක් ඇති කර ගන්නවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. අන්නේ ඒ සඳහා ඉතින් අපි දන් දීලා සිල් රැකලා ගුරුරෙක් ළඟට ගිහිල්ලා ඥාති පරිවර්ජ පිරිවර <clears throat> අතහැරලා දාලා වස්තු පිරිකර අතහැරලා දාලා ලොකු හිත අලුත් කරගෙන අරමුණට හිත දානවා. දාපු ගමන් මේ කැලේ හිට මී අරකෙක් ගෙනලා ගම්මැද්ද බැඳගත්තා වගේ ඔය හිත හරියට කලකොල වෙනවා. ඊට පස්සේ නැවත නැවතත් යොදලා යොදලා යොදලා යොදලා මේ එන ආස්වාසයත් එක්ක ප්‍රස්වාසයත් එක්ක ආස්වාසයත් එක්ක ප්‍රස්වාසයත් එක්ක ආස්වාසයත් එක්ක ප්‍රස්වාසයත් නැත්නම් පිඹීමක් එක්ක හැකිලීමක් එක්ක. පිඹීමක් එක්ක හැකිලීමක් එක්ක. <clears throat> නැත්නම් වමත් එක්ක දකුණත් එක්ක වමත් එක්ක දකුණත් එක්ක මේ හිත හරියට අර ලය අල්ලගන්නවා කියන එක අපිට මේකට කියන්න පුළුවන් භාවනා ක්‍රමයේ යෙදෙන භාගමාලාව හැටියට එනේන අරවන මෙනෙහි කරනවායි කියන එක. ආස්වාසිනුට ආස්වාස් කියලා ප්‍රසවාසිනුට ප්‍රසවාස මෙනෙහි කරනවායි කියන එක කිසිම ලාභයක් ගැන දෙන්නේ නැති කිසිම පළප්‍රෝජනයක් නැති අහවල් කාරණාවට කියන නැති දෙයක්. නමුත් මේක අල්ලගත්තට පස්සේ <clears throat> එනින අරමුණ මෙනෙහිකරනද ඒක බොහොම පැහැදිලිව වෙන්න පටන් ගන්නවා. චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තම් පග්ගණ්ණාති පදහති. මෙතනදි තවත් පුංචි කාරණාවක් යෝගාවචරයට මුල් ධර්ම වශයෙන් හිතේ තියාගත්තට වැරදි නෑ. බහුසුත ඥානය පිළිබඳව මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයේ තියෙන ප්‍රධානම පින්කම තමයි නූපන්න කුසල් නොකර සිටීම. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයේ කිසිම දැනක බෝධි පූජාවල් නැහැ. ගාහන්ටාර පූජාවලුත් නැහැ. මල් පූජාවලුත් නැහැ. හඳුන්කුරු පූජාවලුත් නැහැ. කලගෝසාවකුත් නැහැ. නූපන් අකුසල් නොයිපද වීම ගන්න ප්‍රධාන ප්‍රධා ප්‍රථම ප්‍රධාන වීරිය සතර සම්‍යක් ප්‍රදන් වීර්ය තමයි යෝගාවචරය බෞද්ධයයි අතර ඇති වෙනස. බෞද්ධයා හරියට පිංකම් කරන්න දඟලනවා. ඒක නරක නෑ මොකද ඒ වෙලාවේදී පව් කන්න කරන්න අවස්ථාවක් නැතුව යනවනේ. නමුත් ඒක නිකන් අර අම්මගේ තනිය නැති වෙනකොට රබර් සූපුවක් දීලා බබා නලවනවා වගේ වැඩක් කියලා තේරුම් ගන්න ඕනේ. හැබැයි අම්මගේ තනිය කිරිසියේදී රබර් සූපු දෙන්න යන්න එපා. එතකොට තොල්බරිය හැදෙනවා. තොල්ලොකු වෙනවා බබාගේ. ඒක නම් හොඳ වැඩි අම්මගේ තනියම කිරි දෙන එක තමයි. ඉතින් ඒ නිසා මතක තියාගන්න මේ පින්කම් කියන පස්සේ අපේ සාසනයට එකතුනේ ඒ වෙලාවේදී පව් කන්නෝ කරන්න වෙන මොන කරන්නද බබන් අලවගෙන ඉන්න රබර සුප්පක් හරි දෙන්න එපායි. ඒ නිසා නෝපන් අකුසල් නොයිපද වීම පිණිස ගන්න ප්‍රයත්නේ තමයි සතර සම්‍යක් ප්‍රදානයේ පළවෙනි. මේක සරුවච්චන් වහන්සේ සීල සරුවච්චන් වහන්සේලාගේ උපදේශයක් විදියට සබ්බ පාපස්සා කරනම් කියන වතාවෙන් කියලා තියෙනවා. සියලු පවින් වැළකීම විතරයි අපිට සාර්ථකව වගවීමකින් යුක්ත වගකීමෙන් යුක්ත කරන්න පුළුවන්. ඒකමද දන්නේ කුසල සුපසම්පදා කියන්නේ කොහොමනි කුසල සුපසම්පදා තියෙන්නේ පස්සේ. සත සම්ප්‍රදාන් වීර්යයත් යන්නේ නෝපන්න කුසල නොයිපද වීම පිණිස ප්‍රයත්න කරනවා. උපන්න කුසල ප්‍රහාණය පිණිස වීර්ය කරනවා. හිතේ චිත්ත සංතානේ දැන්නම තමන තියෙනවා තමන්ට තරම් නොවෙන නොගැලපෙන කුසීතකමක් හරි කෑදරකමක් හරි නිදිමත මේ තරහවක් හරි වෙන මොන හරි අකුසලයක් තියෙනවනම් ඒක නැති කිරීමට දැනට චිත්තසංතානයේ ඇතුළට ඇවිල්ලා තියෙන ඒ කෙලේශය අයින් කිරීමට ගන්න ප්‍රයත්න දෙක මේක සියුම් අර්ථ ભેදයක් මෙතන තියෙන නිසා බුරුමාචාර්යවරු හරියට මේව හරියට සූද්ධ කරනවා යැත්තෝ මේ අභිධර්ම ක්‍රමයේ සූද්ධ කරනවා කියනවා අපි රජුරෝ අන්තපුරේ ඉඳගෙන වටකොටට අප්ප බැඳගෙන දියාගල් හදාගෙන මුරකාවල් දාගෙන ඉන්නවා. එතකොට මේ මුරකාවල් පිටින් ඉඳලා හතුරෙක් ඊර්ෂකාරයෙක් ඇතුළු නුවරට ඇතුළු වීම වැළැක්වීම සඳහා යුනිෆෝම් අඳගත්ත, නිල ඇඳුම් අඳගත්ත ඒකේ කවල් කාර්යෝ දොරට උඩ ඉන්නවා, පලියක් තියාන, හෙල්ලයක් තියාගෙන බොහොම තේ දාන්න උච විදිහට කිසිම අපේ රජුරවන්ට අහිත කර දේවල් ඇතුල් වෙන්න දෙන්න බෑ කියලා. ඒක තමයි නෝපන්න අකුසල් නොයිපදවීම සඳහා ගන්න වීර්යය. නමුත් රජුරෝ දන්නවා අපේ රාජ්‍ය රාජාවලිය දන්නවා මේ වෙනකොටත් ඇතුලේ ඉන්න ඉඩ තියෙනවා කලින් වෙස්සලාගෙන ආපු ඔත්තුකාරයෝ. ඒගොල්ලෝ අල්ලන්න යුනිෆෝම් දාලා ගිල්ල බෑ. ඒගොල්ලන් කරන්න තියෙන්නේ රහස්සොත්තු සේවයක් ඇතුලේ වැඩ කරන්න ඕනේ අන්තප්පුරේ නිතරම මේ හැම කෙනෙක් දිහා බලලා කොයි එක්කනද සැක කොයි එක්කනද කලින් ඇවිල්ලා හැංගිලා ඉන්නේ කියලා බලන්න රහසොත්තු සේවාවේ යුනිෆෝම් අඳින්නේ. ඒ නිසා නෝපන් අකුසල් නොයිපද වීම සඳහා ගන්නා වීරිය ගොඩක් වෙලාවට ඒ බුරුම ආචාර්යවරු වීර්යචෛසිකයට දුන්නට දැනට ඇතුල් වෙලා තියෙන හොරමාඩික ජාවරංකාරෝ තරාකාරෝ ඊර්ෂ්‍යාකාරෝ දිහා බලන එකට කියන්නේ සතිය කියලා. සත්‍යයේ කෘත්‍යය තමයි දැනට හිතට ඇතුල්ලා තියෙන කෙලෙස් දැක ගන්න එක විතරයි යා කරන්නේ. එයා අයින් කරන්න යන්නෙත් නෑ. එයා රාජ්‍ය ආරක්ෂාවට අමු මතක් කරලා දෙනවා මෙන්න මේ මනුස්සයා සැකසිතයි කියලා. ඉතින් නිසා සතර සම්ප්‍රදානියද හතරම ඇත්තටම වීර්යයට තමයි දාලා තියෙන්නේ. නමුත් පළවෙනි එක මේ නෝපන්න කුසල් නොයිපදීවීම සඳහා ගන්නා මේ ක්‍රියාපටිපාටිය වීරියට බර අතර දැනටමත් ඇතුළට අවිල්ලා ඉන්න අකුසල ධර්මයේ නොගැලපෙන දේවල් පිළිබඳව ඔත්තු බලන සේවාව කරන්නේ සතිය. මේ මේ මේ සූත්‍රයේ ඊ ගාවට සරුවත් යනසේ පෙන්ලා දීලා තියෙන මේ සතර සම්‍යක් ප්‍රදන් මේ සම්මාදිට්ඨියට අනුපරිධාවනය කරන අනුපරිවත්ත කරන චෛසික දෙකයි එකක් වීර්යය එකක් සතිය. මෙදින කෘත්‍ය දෙක වෙනස්. ඒක හොඳට සුද්ධ කරලා දැනගත්තට පස්සේ තමන්ට මේ වීර්යයි සතිය පටලවා ගන්න දෙයක් නෑ. වීර්යයි සමාධිය පටලවා ගන්න දෙයක් නෑ. වීර්යයි සද්ධාවය පටලවා ගන්න දෙයක් නෑ. වීර්යයි ප්‍රඥාව පටලවා ගන්න දෙයක් නෑ. හැබැයි ඒක මුලදි තේරෙන්නේ නෑ. මුලදි මේ ඔක්කොම එක මල්ලේ දාලා තමයි ගනුදෙනු වෙන්නේ. පහු වෙනකොට පහු වෙනකොට මේවා ටික ටික වෙන් වෙනවා. මේවා ඇත්තට සමානලාට බහුසුත භාවය නිසා පහසු ඒ දැනට ඇතුල් වෙලා තුන uppannānaṁ pāpakānaṁ akusalaṇaṁ dhammānaṁ pahānāya චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තප්පක් ගන්නහති පදහති කියලා දැනට Tamanට මේ ආනාපානෙ කරගෙන යනකොට ඔන්න සද්දයක් ඇවිල්ලා සද්දෙට තරහක් ගිහිල්ලා. දැන් හොරා ඇතුලේ. සද්දේ තමයි කාරකේ නමුත් සද්දෙට තියෙන ද්වේෂය මේ එහෙම නැත්නම් වේදනාවක් ඇවිල්ලා වේදනාවට ද්වේෂය එනවා. එනසම් හිතවිල්ලක් ඇවිල්ලා ද්වේෂය. එහෙම නැත්නම් නිදිමතකට කිට්ටු කරගෙන යනවා ද්වේෂය. ආන්නේ මේ යනකොට මේක තමයි කාරකය. එහෙම නැත්නම් මේ ඇතුළට වැදගත් දේ මේකේ යටි අදහස තමයි ද්වේෂය. ආන්නේ ඒ දෙක කලබලකින්තරෝ වෙන්කොට හඳුනා ගන්න ගතිය තමයි සතියෙන් කෙරේ. සතිය ඒ ද්වේෂය නැති කරන්න යන්නේ. සතිය ඒ සද්ද නැති කරන්න යන්නේ නැහැ. වේදනාව නම් වේදනාව නැති කරන්න යන්නේ නැහැ. හිතවිල්ලක් නෑ ඒක නැති කරන්නේ. යා දැන ගන්නවා දැන් මේ සැක සහිත පුද්ගලයා රාජමාලිගාවේ නැත්තම් අන්තපුරයේ ඇතුලේ කියලා. එයා ඊට පස්සේ කරන්නේ ඒක ලූ බඳිනවා. අර අර කෙලෙසට අහුවෙන්නේ නැති වෙන විදියට යුද මේ රාජකාරී අඳුන් අඳින්න නැතුව නිල අඳුන් අඳින්න නැතුව ලූ බඳිනවා. ලූ බඳලා බලනවා මේ Taman කියන විදිය ඇත්තමද මේ තරහ ආවෙ මට මේ මේ වේදනාවටමද මේ සද්දෙටමද මේ හිතවිල්ලටමද මොන දෙයකටද කියලා ඒක දිහා බලන එක තමයි සත්‍යයේ කෘත්‍ය නිසා සත්‍ය වැඩ කරාට කවදාකවත් බාහිරට පේන්නේ නැහැ. එයා ඇතුළට මිච්ච ගුණ වර්ගයක් තියෙන්නේ සූක්ෂමව බලන්නේ මේ හරියටම නම් කරන්න කලින් ඒ කෙලෙසේ කෙලේශයක්ද මේ සක්කාටි පුද්ගලයා ඇත්තටම හොරෙද්ද කියලා බලන්න කෙලින්ම ගිහිල්ලා හතින් අල්ලන්න ගිහිල්ලා එළියට දාන්න යනවා. ඒක සමහරලාට සාමාන්‍ය සත්පුරුෂයෙක් වුණත් සුපුරුෂයෙක් වුණත් සැකයට අහු වෙන්න ඉඩ තියෙන එක භයානක දෙයක්. ඒක කරන්න ඉස්සෙල්ලා චෙක් කරලා බලන්න. නැවත නැවත නැවත නැවත කරනවා. ඉතින් ඒක දැනට ඇතුල් වෙලා තියෙන කෙලෙස් හඳුනා ගැනීමේදී දක්ෂකම. නිසා සතිය කෘත්‍ය හරි සූක්ෂමයි. එනිකන් පොලිසියත් රහස් පොලිසියත් අතර වෙනස වගේ. පොලිසිය යුද ඇඳුම් ඇඳගෙන ආයුධ අතේ තියාගෙන කෙලින්ම මේ සභාවට යනවා. එයාට මැද විශාල පිටා රහස් පොලිසිය ඇවිල්ලා වැඩ කරන කවුරක්වත් දන්නේ නැහැ. ඉතින් අද අද ලෝකේ භාවනා කරනකොට ඔය තියෙන බාහිරෙන් තමන්ගේ භාවනා ජීවිතේට ආධ්‍යාත්මික ජීවිතේට ආගමික ජීවිතේට බලපෑම් මෙල්ලෙනවා මාර බලපෑම් වෙනවා අන්නම් මනම් කියන්නේ මේ සතියේ කෘත්‍ය දන්නේ නැති කට්ටිය. සතිය කෘත්‍ය දන්නවනම් සතිය කවදාකවත් යුනිෆෝම් ඇඳගෙන නෙවෙයි වැඩ කරන්නේ. ඒ නිසා කාටවත් අල්ලන්න බෑ. ඔසහා සතියෙන් ඉන්නේ නැද්ද කියලා. මොකද වංචනික ධර්ම වැඩ කරන්නේ. වංචාවෙන් නම් අපේ සතියත් වැඩ කරන්න ඕන වංචනික ධර්ම වලට වංචනිකවම ගහන්න. ගරිල්ලා ක්‍රමෙන් නම් හතුරයිනේ අපිත් දෙන්න ඕන ගරිල්ලා පාරක්මයි. ඒ නිසා සතිය වඩන කෙනා নানা ප්‍රකාර ප්‍රයෝග කරනවා. කිසි විදියකට එයාගේ ක්‍රියාපටිපාටිය කාටවත් කෙලෙස් වලට අල්ලන්න බැරි වෙන විදියට. නමුත් ඒකට ඒ ඒ විදියේ අර සූක්ෂම රහසුත්තු සේවාවක් වැඩ කරන්න පුළුවන් වෙන්නේ වීරිය හරියට වැඩ කරනම් පමණයි. පිටින් එන හතුරු නැත කරන එක ගේට්ටුවෙන් වෙන්නේ නැතුව ඇතුලේ කොච්චර සුද්ධ කරත් වැඩක් නැහැ. ඒකට හොදෝද මඩි දෙමිල්ලක් වෙන්නේ. ඒ නිසා සතිය නිතරම මග බලා ගන්න ඕනේ. ඇතුලට එන කට්ටියට එන්න දෙන්න බෑ. ඒක ඒක ගේට්ටුවෙන් කෙරෙන්න ඕනේ. ඒක යුනිෆෝම් ඇඳගත්ත කට්ටියෙන් කෙරෙන්න ඕනේ. ඊට පස්සේ ආපු කට්ටිය චෙක් කරන එක තමයි සතියෙන් කෙරෙන්නේ. ඇත්තරම අද දවසේ මාතෘකාවට මම සතිය ගන්න අදහස් කරන්නේ මේ වෙනස පොඩ්ඩක් දැනගත්ත එක මේ බෞද්ධත්වභාවය සඳහා ප්‍රයෝජනවත් වෙයි කියන නිසායි මම මේ වචන ටික පාවිච්චි කරේ. මෙන්න මේ විදිහට නූපන්න කුසල් නොයිපදවීම පිණිස උපන්න කුසල් ප්‍රහාණය පිණිස නූපන් කෙලෙස් ඉපදවීම පිණිස උපන් කෙලෙස් දියුණු පවුණු කිරීම තිටියා වේපුල්ලාය බියෝ භාවාය දියුණු පවුණු කිරීම කියලා මේ වීරිය පළවෙනි කෘත්‍ය හතරක් සතර සම්‍යක් ප්‍රදාන් වීරිය වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඒකෙදි අපේ මේ සරුවචන් වහන්සේ පුදුමාකාර විදිහට මේ වීර්ය පිළිබඳව කතා කරපු සරුවචන් වහන්සේ නමක් මේක මේ විදිහට විස්තර කරන්න පුළුවන්. අපේ සරුවචන් වහන්සේ පහළ වෙන්නේ ඉස්සල්ලා වෙස්සබු සිකි ආදී සරුවචන් වහන්සේලා කලින් පහළ වෙන සත්බුදු පියාණන් වහන්සේලාගේ මුල් බුදුරජාණන් වහන්සේලා. ඒ ස්වාමීන් වහන්සේලාගේ ශාසනය પરම්පරා දෙකළු පැවතුණි. උන්වහන්සේලා වැඩ හිටියේ යක්ෂයන් භූතයන් ප්‍රේතයන් විසින් අරක් ගන්නලද ඝන කැලෑවිලි. ඊට එන්නේ කෙනෙක් ඒ කැලේට යන්නේ ජීවිත පරිත්‍යාගය. දන්නවා මේක ඇතුලේ පෙරේතයෝ ඉන්නවා මේක ඇතුලේ යක්කෝ ඉන්නවා මේක ඇතුලේ භූතයෝ ඉන්න නිසා මොන දෙයකින් හරි ආවුනොත් මරනවා. ඒ නිසා යන්නේ පණේපයි කියලා. ගියාට පස්සෙත් ඒ සරුවච්චන් වහන්සේලා විස්තර සහිත බණ කියන්නේ මේක අනිත්‍යයි මේක දුකයි මේක අනාත්මයි කියනවා ඒක තේරුම් ගන්න පුළුවන් කරන එතනම නිවන් දකින. ඉතින් සරුවචනන්සේ දිගට වැඩ ඉන්න කාලේ ඉතාමත්ම දක්ෂ පිම් මොරච්ච කට්ටිය ගිහිල්ලා නිවන් දැකලා ඒ සරුවචනන්සේ සම්මුඛී බුහුත රහතන් වහන්සේලා ඊගා પરම්පරාවට නිවන් දක්ලා තිනවා එතනින් ශාසනය ඉවරයි. හැබැයි උන්වහන්සේලාගේ කාලේ අටුවාව කියන විදිහට ආවුස කාලය ආවුස ලක්ෂයක් අවුරුදු ලක්ෂයක් අවුරුදු 80000 තිබිලා තියෙනවා. නිසා සාසනයේ අවුරුදු ලක්ෂ දෙකකින් තුනකින් ඉවර වෙලා තියෙනවා. හැබැයි પરම්පරා දෙකයි. අපි ගරුව ගෞතම සර්වචන්නාංශගේ කාලේ වෙනකොට પરම්පරාවක වයස අවුරුදු 20යි. 20 20 අලුත් પરම්පරා එනවා දැන් අවුරුදු 2600ක් ගිහිල්ලත් මේ සෑම පුංචි කාරණාවක්ම හරියට වෙන් කරලා දේශනා කරන තරම් පුදුමාකාර බෑයමක් දරලා තිනවා. එක්කෙනෙක් සෝවාන් කරන පවා ਸਰුවචනසේ ගව් ගණන් ඈතට ගිහිලා තියෙනවා. ඒ නිසා අද දක්වා මේ ශාසනය නැත්නම් මේ මේ තියෙන ධර්ම කොටස පැවිද්ද උපසම්පදා වගේ දේවල් පැවතීමට ਸਰුවචනසේ අධිෂ්ඨානය තදින් බලපාලා තියෙනවා. නිසා අපි මේ කරන ශාසනික කටයුතු කිසිසේත්ම අපේ ගෞරවය සඳහා නෙවෙයි කියන තියෙන්නේ මෙච්චර වීර්යයෙන් ඇති කරගත්ත ධෛර්යයෙන් ඇති කරගත්ත අදිෂ්ඨානයෙන් ඇති කරගත්ත සරුවචන්සේගේ ආනා චක්‍ර නිසා මේක පවතින. අපි ඒකෙන් අර ගලන ගඟෙන් දිය දෝතක් වගේ අරගෙන පාවිච්චි කරන නිසා අපි මේ සරුවචන් වහන්සේගේ ශාක්‍ය පුත්‍රයෝ ශාක්‍ය දීතාවන් කියනවනම් අපි හැකිතාක් දුරට ඒ වීර්ය චෛසිකේ වඩලා කුසීත චෛසිකේ යටපත් කරගෙන සක්මන් ආදී කටයුතු වලින් ධෛර්යය ලගන්න ඕනේ. හොද උතාමත්ම සවිස්තරව විනය පනවලා ධර්ම පනවලා પરම්පරා ගාන පවතින ස්ථිර නিত্য වැඩපිළිවෙලක් මේ ਸਰුවචනanse ඇති කළා තියෙන්නේ. ඒක නිසා මෙතර සත්‍ය සම්‍යක් ප්‍රදාන් වීර්ය කියලා කියන්නේ වැදගත් තමයි ගොඩාක් ශක්තිය ගන්න එකක්. නමුත් යෝගාවචරයට මේ හරි මේ වැරදි කියන එක සම්මාදිට්ඨිය ඇති කරලා දෙනවා. මේක අකුසලයි මේක කුසලයි කියලා. ඊට පස්සේ ඡන්ද විරිය චිත්ත මීමන්සා කියලා සමහර යෝගාවචරයෝ තමන්ගේ මේ නිවන ලබා ගැනීමට විරිය කියන irdipaade පාවිච්චි කරනවා. එතකොට දැඩිශේ මහන්සි වෙලා බොහොම ඉක්මනට ඒ සියලු දේවල් අතහැරලා බැර වෙදෙනවා. සමහර කට්ටිය මීමන්සා නුවණින් වැඩ කරනවා. සමහර චිත්ත සමාධි නුවණේ සමාධියෙන් වැඩ කරනවා. තමාරු කුසල ඡන්දෙන් වැඩ කරනවා. මේ වීර්යයෙන් ඇති කරන එකනා මහා සෝන ස්වාමීන් වහන්සේ නැත්තම් සෝනා භික්ෂුණීන් වහන්සේ වගේ පුදුම විදියට ඒකට ඊදිලා කටයුතු කරනවා. ඉතින් ਸਰුවචනසේගේ සාසනය වගේ දෙන්නේ වීර්යවන්ත භික්ෂුන් වහන්සේලා සහ භික්ෂුණීන් වහන්සේලා අතර ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඒවා වැඩිපුර විස්තර සඳහා කියවලා බලන්න කොච්චරක් කැප වෙලා මේ වීර්ය ඇති කරලා තියෙනවා කියලා. ආනෙම කෙරුවට පස්සේ තමයි මේ වීර්ය ඉන්ද්‍රිය ධර්මයක් බවට පත් වෙන්නේ. සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවල ඉන්ද්‍රිය ධර්මයක් බවට පත් වෙන්නේ ඒ පුද්ගලයා වීරිය නැති වෙලාවවල කුසීත වෙලා වැටිලා ලැජ්ජාවටපත් වෙලා අමාරුවට වැටෙනවා. නමුත් අතාරින්නේ. එයා දන්නවා මේක මේ වෙලාවේ මම මෙහෙම වුණාට මම මේක දිගට කරන්න ඕනේ. ආදි වශයෙන් මේ වීර්යය ඇති වෙනවා කුසිතකම ඇති වෙනවා වීර්යය ඇති වෙනකොට වීර්ය වැඩි වෙනකොට ඒක අඩු කරලා සමතුලිත කරන්න ඕනේ කුසිත වෙනකොට මෙනෙහි කරලා සක්මන් කරලා ඒක තනවා වඩන්න ඕනේ කියලා එයා මේ ඉන්ද්‍රිය මට්ටමේදී මේ වීර්යයට අනුග්‍රහ කරනවා අනුග්‍රහ කරනකොට අර අර අඩු කාඩුකම් තියෙනවා තාමත් අඩු පාඩුකම් තියෙනවා එන්නේ මට්ටමක ඉඳලා ඒ පුද්ගලයා ඒක හොඳට සිද්ධි වෙනකොට එහෙම නැත්නම් ඒක වශී කර ගන්නකොට ඒකේ කුසීතකම ආවත් නිදිමත ගතිය එහෙම නැත්නම් වීරිය ආවත් මේ දෙකම චෛසික දෙකක් විතරයි නැත්නම් සංකල්ප දෙකක් විතරයි මට මේ දෙකටම සමසිත ඇති කරන්න බැරිද කියන එක නිකාලාවට වගේ යාන්තමට වගේ ලෝකෝත්තර පැත්තට රැඩිකල් වාදී පැත්තට එහෙම නැත්නම් විප්ලවීය පැත්තට කල්පනා පහළ වෙන්නේ නැතුව නැත්නම් මේ කුසීත වුණත් වීර්යවන්ත වුණත් මෙව චෛතසික සමසිත ඇති කරන්න ඕන කියන අදහසෙන් නැතුව හරි අමාරුයි බොජ්ජංග මට්ටමට යන්න. ඉතින් සායේ මට්ටමට ගියේ නැති කෙනා හැම වෙලාවටම ලෝකේ බලන්නේ හරියට අකුරට වැඩ කළ යුතු දෙයක් විදියට. තමන්ට හරිය නිදිමතක් ගියොත් සමාව දෙන්නේ තව කෙනෙක් නිදිමතක් දැක්කට සමාව දෙන්නේ නැහැ. පිටුනා නිතරම කඩු අරක් ගත්ත දොරටු පාලෙක් වගේ මේක දිගටම තියෙන්න ඕන කියලා. ඉතින් ඒව ඇත්තටම භාවනාව කරගෙන කරගෙන යනකොට භාවනා පළපුරුදු ඇසුරු කරනකොට හිමීට මීට තලතුණා වෙනකොට තේරුම් ගන්නවා මාර්ග ඥාන ලැබලා තිබුණත් නැත්නම් මීට කලින් ඒ පෙතේ ගමන් කරලා තිබුණත් ආයසරයක් වීර්ය හිතෙන්න පුළුවන් කුසීත හිතෙන්න පුළුවන්. මේ දෙකේදී සමසිත පවත්නවා කියන එක හොඳට තලසුණා වෙච්ච කෙනෙකුට මිස හිතන්නත් බෑ හොඳට තලසුණා වෙච්ච ගුරුවරයෙකුට මිස කියලා දෙන්න බෑ. මොකද අපේ හිතේ ඒ තරම්ම මේ රේකී ක්‍රමයට හිතක්. රේකී ක්‍රමයට ඉගෙනගෙන තියෙන්නේ. ඉතින් මේකට තියෙන හොඳම නිදර්ශනය තමයි ඒ ਸਰවචනසිගේ මුල්ම ශිෂ්‍යයන් වන මේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ සරුවචනාංශයේ භග්ගානුවර වැඩ ඉන්න වෙලාවේදී සුන්සුමාරගිරි පර්වතේ විවේකව තනියම ගල් වෙනක භාවනා කරන්න. එතකොට සරුවචනාංශයේ හිටියේ බොහොම සුළු පිරිසක්. එයත් බොහොම පිං ඇතියත්ෝ පාරමිතා පිරිච්චයත්ෝ. ඉතින් සරුවචනාංශයේ දවල් දාණයෙන් පස්සේ මහා කරුණා සමාපත්තිය නැගී හිටලා ලෝකේ බලවදාරන වෙලාවේ මගේ ගෝලිය මොන මොනවද කරන්න කියනකොට දැක්ක සාරිපුත්‍ර මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ සෝවන් වෙලා අරහත්ත්වයේ පිණිස වැරවඩට. වැරවඩන්නේ තනියම ගල්ලෙනක හැබැයි නිදි කිරන. නැවත නැවතත් ඒ මේ හිත කය වැක්කෙරෙන. කිරනවා කියලා අපි කියන්නේ. කිරන. ඒක සරුවචනාංශය හරියට ප්‍රකෘති ස්වරූපෙන් ඉදිරියේ පෙනී හිටිනසේ ගිහිල්ලා ඒ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ මොග්ගල්ලාන නිදිද කියලා. නිකන් අරක හොල්ලලා අවශ්‍යලා ගන්නවා. ඒකට මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ බලනකොට සරුවචන ඉදිරිපිට එහෙමයි ස්වාමීන් වහන්සේ මේ භාවනා පරියන්ක හිටියට මොකද කුසීත වෙලා. හිත වැක්කේනවා. හිත හිතත් වැක්කේනවා, කයත් වැක්කේනවා. ඊට පස්සේ සරුවචනාංශයේ පචලායමාන සූත්‍රය අංගුත්තර නිකායමයි තන්නේ අටකනි පාසේ සඳහන් වෙලා තියෙනවා. අන්න ඒ වගේ Tamanට මේ නිදිමතත් එක්ක මූණට මූණ දාලා කීවට යන්නේ නැහැ යා. නැවතත් යනවා නැවතත් යනවා නැවතත් යනවා නැවතත් ආන්නේම ඉන්න වෙලාවේදී තමයි මෙතෙක් වීරිය ඉන්ද්‍රිය මට්ටමට වඩාගත්ත වීරිය තව දුරටත් පුහුණු කිරීම පිණිස පුංචි උපක්‍රම ටිකක් කියලා දෙනවා. ඒක ඇත්තට මේ බුදුන උණක් පේන්නේ නැහැ ඒකේ. ඒක කියනවා හිතට ඒ නිින්ද රිංගාගෙන එන වෙලාවේදී. ඒ කියන්නේ අරමුණ හොඳට සියුම් වෙලා පරිසරේ කරදරයක් නැතුව ඇඟත් තැම්පත් වෙගෙන එනවනම් දැනගන්න කියනවා මෙන්න මේ ශීතල වෙනකොට මේ නින්දට බර වෙන්න ඉඩ තියෙනවා. නින්ද පිළිබඳ සංඥාව පහළ වෙන්න ඉඩ තියෙනවා කියලා ඒ එන්නකොටම සංඥාව කඩාගත්තොත් ඒක තමයි පළවෙනිම වූ සාර්ථකම වූ දක්ෂම වූ ක්‍රමය. දැන් මේ தත්ත්වයට ඇටදෙදී බාධා මොනවාක්වත් නැත්නම් මගේ හිත තැම්පත් වෙගෙන යනවා ආනපන කීකරු වෙනවනම් මෙන්න මේ නින්දට lessල වැටෙන්න පුළුවන් කියලා ඒ ලකුණු ටික පහළ වෙනකොටම සංඥා මට්ටමේ චිත්ත මට්ටමට යන්න ඉස්සර වෙලා අන්න එතන මේ සංඥාවම කඩන්න පුළුවන් නම් ඒක ਸਰුවචනාංශයේ ඉස්සලාම් වෙන්න. සමහරෙකුට ඒක අහු වුණත් මේ හිතේ තියෙන ගතිය හිතනවා නෑ ඉතින් මට දැන් අරමුණ පේනවනේ සතිය තියෙනවනේ අරමුණ තැම්පත් වෙනවනේ ඒක නිසා ඕක ප්‍රශ්නයක් වෙන එකක් නෑ කියලා අපි සාමාන්‍ය ලෝකේ විහිළුවට කියන එකක් වගේ කම්මැලියට පේන කියන්න පුළුවන් වගේ කමන්නේ ඔගේ මුකුත් වෙන එකක් නැහැ කියලා ඉඩ දෙනවා. ඉතින් ඉඩ දෙන්න ගියාට පස්සේ අර කුසිතකම තවත් පැත්තට බර වෙනවා. ඉතින් ඒකකොට සරුවචනන්සේ සඳහන් කරලා තියෙනවා Taman දන්න ධර්ම කොටාශයක් හිතින් සජ්ජායනා කරන්නයි කියලා. ඉතින් මේක සමහර විටක දැන් කාලේ අපි කියන්නේ මේ මෙනෙහි කිරීමට සමාන. හිත සීතල වේගන යනවන මෙනෙහි කිරීම කරන්න කියලා. මෙන්න මේ අපි මේ ගත්ත මේ මේ ඇඳගෙන යන චිත්‍රයේ හැටියට අරමුණේ හොඳට හිත තැම්පත් වේගන යන වේලාවක මේ සරුවචනාංශ දීපු මේ දෙවෙනි මේ ධර්ම කාරණාවක් මෙනෙහි කරන තම මෙනෙහි කරනවා කියන කාරණාව ගත්තොත් ඔය මේක බොහොම සූක්ෂම තැන් කීපයක් පහු කරන මෙතෙන්ට යන්නේ. ඒ මොකද <clears throat> අපි ආනාපාන සතිය ගත්තොත් දැන් ආනාපාන හිත හිටියා දිගින් දිගටම තමන්ට තේනවා විශ්වාසයක් තියෙනවා තව විනාඩි 10 15ක් යනකම් මට ආනාපානෙ පිට යන එකක් නැහැ. කොච්චර සද්ද තිබ්බත් මට මේක අල්ලගෙන යන්න පුළුවන් කියලා නිකන් බයිසිකලයක් පැදලා කෙනෙකුට තේරෙනවා දැන් මම වැටෙන්නේ නැහැ. මට බයිසිකලේ කවුරුත් ඇල්ලුවේ නැතුනට යන්න පුළුවන් කියලා විශ්වාසයෙන් වෙලාවක් එනවනේ. ආන්නේ වගේ ආනාපානේ සමතුලිතතාවය ආවට පස්සේ ඒ යෝගාවචරයට තේරෙනවා නම් උනන්දුව බලන මේක ගෙවි ගෙවි ගෙවි ගෙවි යනවයි කියලා. ආනාපාන සංසිඳීගෙන යනවා පස්සම්බයං කාය සංකාරං කියලා සරුවචනංශිකේ වචනෙන් කියනවනේ. ඒ පස්සම්බනේ සිදුවෙනවා නම් එතනදී මේ සංඥා සම්බන්ධයෙන් විශාල පෙරලියක් ඇති වෙනවා. සමා කිට්ටුවෙන් යන නිදර්ශන ටිකක් කිව්වොත් මෙතෙක් කල දැකපු ආස්වාස් ප්‍රස්වාස දෙකේ වෙනස නැති වෙන්න පටන් ගන්නවා. ආස්වාස් ප්‍රස්වාස දෙකේ වෙනස තියෙන්නේ ගොරෝසු වෙලාවේදී. ඒක සියුම් වේගන යනකොට දෙකේ වෙනස නැති වෙන්න පටන් ගන්නවා. උපමාවක් විදිහට කියනවනම් එක ගෝණියක තියෙනවා කහ පිටි අනෙක් පිටේ තියෙනවා සුදු හාල් පිටි කියලා. එහෙමනම් ගෝණි දෙක වෙන් කළා කියන්නේ මේක කහ පිටි මේක සුදු හාල් පිටි කියලා. බොහොම වෙනස්. ගන්ධෙමුත් වෙනස්, රසෙමුත් වෙනස්, පාටෙමුත් වෙනස්. නමුත් කවුරු හරි මේකෙන් ටික ටික අරගෙන එකසේ සම වෙන්න කලවම් කරන හොඳට කලවම් කෙරුවට පස්සේ පෙන්ලා ඇහුවොත් මේක කහ පිටිද හාල් පිටිද කියලා කියා ගන්න බෑ මොකද දෙකම තියෙනවා. දෙකේම ගුණ තියෙනවා අර කලවම් කරපේක. ආන්නේ වගේ මේ ආනාපානයේ සංසිඳනකොට මහා ලස්සන ලස්සන වැඩ ටිකක් වෙනවා. ආශ්‍රද ප්‍රසවාස දෙකේ මේක භවනා භාෂාවෙන් කියන පෞද්ගලික ලක්ෂණ බලමින් හිටපු යෝගාවචරයට පළවෙනි වතාවට පොදු ලක්ෂණ පෙන්න පටන් ගන්නවා. පොදු ලක්ෂණ වැඩි වෙන්න වැඩි වෙන්න පෞද්ගලික ලක්ෂණ නැති වෙන්න පටන් ගන්නවා. මේක යෝගාවචරයට වෙන්නේ ආනාපානෙ නොපෙනී යන්නාසේ. ආනපනෙ නැති වුණා නම් ආනපනෙ නතර වුණා නම් මැරෙන්න එපා. එහෙම මැරෙන්නේ නැහැ. හැබැයි හොඳට මොක උත්සාහ කරලා බැලුවට වීර්යවන්ත වෙලා බැලුවොත් ආනපනෙ පේන්නේ. පේන්නේ නැති වෙන්නේ හේතුවක් තමයි අර කළු සුදු කහ සුදු දෙකක් වගේ තිබුණ දෙක සමබර වෙනකොට නොපේන ගතියට යනවා. අනිත් එක තමයි මේ විදිහට ආනාපානේ සිුම් වෙනකොට හොඳට ඒකට ওই වීර්යචෛසිකේ වැඩි වෙලා නිදිමත නැතුව තියෙනවනම් ඒ නාසිකාග්‍රයේ හැපෙන තැන බලන හිටපු ආනාපානේ සමහරට ක්‍රමයෙන් ක්‍රමයෙන් මොළේ ඇතුළට ඇතුළට ඇතුළට ඇතුළට ප්‍රතිස්ථාපන වෙන්න පටන් ගන්නවා. සමහරු එළියට එළියට එළියට ප්‍රතිස්ථාපන වෙනවා. වෙන විදිහකට කියනොත් මේ මම කියලා ගත්ත සීමාව හැම පරියන්ත කරගෙන කෙස්වලින් යට පාතලින් උඩට ගත්ත සීමාව දිය වෙලා ඒක හැපෙන තැන ආශ්වාස ප්‍රශ්වාස කියලා හැපිලා ගත්ත තැන නාසිකාග්‍රයේ උඩුතල කීප එක මේ ඉස්සරහට ඉස්සරහට යනවා වගේ තේරෙනවා. සමහරට ඇතුළට ඇතුළට යනවා වගේ තේරෙනවා. ඉතින් එතකොට යෝගාවචරය කණ්ඩමන්ද වෙනවා. මේ මට වැරදිලාද මනෝවිකාරයක්ද ආන සතිය කැඩිලාද සමාධිය කැඩිලාද කියලා. මේ සංඥාව අවුල් කරනවා. ඒ වගේම මෙතෙක් මෙනෙහි කරමින් එළවෙල වගේ ආනාපානෙ මෙනෙහි කිරීමකින් තොරව පාත් ගන්න පුළුවන් තත්යකට එනවා. කීකරු වෙලා ලං වෙලා සුවච වෙන ගතියකට එනවා. මේ විදිහට මේ වෙනස්කම් ටික සිද්ධ වෙන වෙලාවේදී මේ යෝගාවචරයා මේ මෙනෙහි නොකර නමුත් ආනාපානියත් එක්ක සුහදව පවත්වන්න පුළුවන් ගතිය තියෙද්දි ගොරෝසු මෙනෙහි කිරීමට ගියොත් මේ සියුම් සතිය සියුම් සමාධිය කැඩෙන්න ඉඩ තියෙනවා. නිසා යෝගාවචරය එතෙන්දි මෙනෙහි කිරීම ටික ටික ටික ටික අඩු කරන්න ඕනේ. එකක් තමයි මෙනෙහි කරන්න බෑ මොකද ආස්වාද ප්‍රසආස දෙකේ වෙනසක් නැහැ. නමුත් මෙනෙහි කිරීම වලට වැඩි අඩු කරොත් තින්දට වැඩෙනවා. වැඩි කරුවොත් සමාධිය කැඩෙනවා. අන්න මෙතනදී මේ කොච්චරක් දුරට ආනාපාන වශයෙන් මෙනෙහි කරන්න ඕනද කොතනදී මේ මේ දෙකේ සමානත්වයේ දකින්න ඕනද කියන එකට ගුරුවරයාට උදව් කරන්න පුළුවන් කමක් නැහැ. බුදුහාමරන්ට උදව් කරන්න පුළුවන් ක්‍රමයක්වත් නැහැ. යෝගාවචරය තාමත්ම අර වෙනදට සතියට වැඩිය උග්‍ර සතියකින් අඛණ්ඩ සතියකින් වේපුල්ල සතියකින් මේක තියා බලාන හිටියොත් ඒ බුරුම ස්වාමින් වහන්සේලා කියනවා තමන්ට ආනාපාන දෙකේ වෙනසක් තේරෙන්නේ නමුත් හුස්ම ගන්න බවත් වැටහෙනවා වෙන් කර ගන්නත් බෑ හිතත් සීතල වේගන යනවා තේරෙනවා නින්දට වැටෙයි දෝ කියලා සැකයක් එනවනම් ආස්වාස ප්‍රස්වාස කියලා මෙනෙහි කරනව වෙනුවට දැනෙනවා දැනෙනවායි කියලා මෙනෙහි කරන්න කියනවා. නැත්නම් ඉන්නවා ඉන්නවායි කියලා මෙනෙහි කරන්න කියනවා මම මැරිලා නැහැ, නිින්ද ගිහලා නැහැ, ක්ලාන්ත වෙලා නැහැ කියලා. හැබැයි එලෙවෙලව මෙනෙහි කරන්න එපයි කියන්නේ. ටිකක් ඉඩ දෙනවා ආයසරයක් මෙනෙහි කරනවා. ආය ටිකක් මෙනෙහි කරනවා ආය ඉඩ දෙනවා. අන්න ඒ විදිහට යනකොට මේ හැදෙන වැඩෙන සතිය සහ සමාධිය අනුව වීරිය ක්‍රමයෙන් අඩු කරන්න වෙනවා. මේක තමයි අර මුලින්ම කිව්වේ ඉස්සල්ලා ඉස්සල්ලා දඩි ප්‍රයත්නකින් පටන් ගත්ත දේ හුරු වෙනකොට සීසන් වෙනකොට සිද්ධි වෙනකොට ඒ වැඩි ප්‍රයත්නකින් තොරව ගන්න පුළුවන් හිමීට එතකොට අවශ්‍ය කරන ප්‍රමාණයට විතරක් වීර්යය දාලා අඩු කරන එක නිකම් බත තැඹුණාට පස්සේ ලිපේ গিද්දර අඩු කරලා හැතපෙන්න අරිනවා කියලා එකක් අපි කරනවා. ලිපේම බත් මුට්ටිය තියලා දර අයින් කරනවා. එතකොට මේ අමු ඉන්දන නැහැ. අර දැවෙන ඇඟුරු ටික තියෙනවා. ඒක බත සුරු සුරු සුරු සුරු සුරු ගග හැතපෙන. ආන්නේ වගේ මේ භාවනායේ හැතපෙන වෙලාවේදී දර දැම්මොත් බත කැඳ වෙන. වතුර දැම්මොත් බත කුඩම් ගෑනවා. මේ නිසා මේ නිවෙන ලිපේ එහෙම බත තියලා ගෑස් ලිපේ නම් කොහොමද කරන්නේ කියන්නේ මම දන්නේ මේ මම කියන්නේ මේ අපේ පරණ ජලයේ තියෙන කුස්සිය ලිපේ. බත හැතපෙන වෙලාවදී මේ කරන වැඩපිළිවෙල දන්න යෝගාවචරයෝ 100ට එක්කෙනෙක්වත් නැහැ. කලින් වතාවේ දැනගත්තත් මේ වෙලාවේ මේ වතාවේ වැඩ වැරදිලා ආයතරයක් අධික වීර්යයට යන්නත් ඉඩ තියෙනවා කුසිතකම එන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා මෙතන ඊටාමත්ම සංක්‍රාන්ති අවස්ථාවක්. ඉතින් මේක ඉබුරුම ඉන්න වෙලාවේදී ඒ ස්වාමීන් වහන්සේලා මේ මට්ටමට එනකොට මේ වගේ රිට්‍රීට් එකකේ තුන්වෙනි හතරවෙනි දවසේ විතර එනකොට ටික ටික ටික ටික තොරතුරු දෙනවා හරියට මේක සුසර කරගන්නවා වගේ වයලින් එකක් හරියට ටියුන් කරනවා වගේ මේ ඉන්න මේ මට්ටමට එනකොට ඇවතුම් පැවතුම් වල වීර්ය යෙදිය යුතු ගත යුතු ප්‍රමාණය සලකනවා භාවනාව එතකොට මේ වෙලාවේ සමත යෝගාවචරණංග උපචාර සමාධියට යනවා විපස්සනා යෝගාවචරණංගන සම්මස්සර ඥාන අවස්ථාව වගේ එනේන අරමුණ අහු වෙනවා දැන් ආනපන ඉන්න බව දන්නවා ආනපන ගෙවෙන බවක් දන්නවා ඒකට සද්දාරයේ මේ වැඩි වෙන බවක් දන්නවා තානපනේ පවත්තගෙන යන්න පුළුවන් මේ භාවනාව Tamanට කියලා කරන්න මට තව විනාඩි 10 15 කන සත්‍ය කැඩෙන්නේ නැති වෙයි කියලා කියලා කරන්න පුළුවන් මට්ටමට එනවා. ආන් ඒ වෙලාවේදී මේ අවශ්‍ය කරන වීරිය ප්‍රමාණය දැන ගැනීම ලක්ෂ වාරයක් කරලා තමයි තේරුම් ගන්න. ඒක නිසා මේ අර්පණා මට්ටමට ආපු සමාධිය උපචාර මට්ටමට ආපු සමාධියක් අර්පණාවට නංවනකොට ඒ පුද්ගලයා වෝදාන ධර්ම හතරකින් භාවනකට අනුග්‍රහ කළ යුතු කියන එකක් තමයි තදුපග විරිය වාහනතා. ඊට ගැළපෙන වීරියක් දාන එක. ඒක අර හැත වෙන බතට ගින්දර අඩු කරන්නසේ ක්‍රමයෙන් අඩු කරනවා. හැබැයි Tamanට තේරෙනවා නම් අතරින් මෙතරින් බත්තට හාල්ලට අහු වෙනවා තැඹිලා නැහැ කියලා ආයෙ ගින්දර ටිකක් දාන්න ඕන. ආන්නේ විදිහට එතන තියෙන මේක හරියට පොළොස් සම්බලක පදම ගන්නවා. හරියට ඒ සින්දුවක් කියනකොට ඒකට අදාළ මියුසික් එක දීලා ඒ ලය හදලා සංගීතය අනුව වචන පැදවුම් වචන ටිකයි ගායනයයි හැම ගානට ගන්නා වගේ භාවනා ජීවිතේ හරීම සුන්දර තැනක් මේ. හැබැයි වැරදුනොත් නිතර කියන. මෙතන හරියට කරගන්න බැරි වුණා සමාධියක් වෙනවා කුසීත සමාධියක්, වීර්යය මත වෙනවා, සමාධිය වැඩි වෙනවා, නිතර වැඩි. වීර්ය වැඩි වෙලා සමාධිය අඩු වුණොත් හිත මීමැද්දෙක් කියලා මීමැදියක් මීපොදියක් කරනකොට මීපැසි පොදිය ඇවිසිලා ඔළුව වටේ කරකෙන්න පටන් ගන්නවා වගේ සම්පූර්ණ හිත අවුල් වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ දෙක සමබර කරනවා කියන එක මේ ලෝකේ කිසිම විශේෂක කිසිම ශිල්පයක කද්දාවත් උගන්වන්නේ. උගන්වන්න බෑ. මේක මේක ලේවලින් කරන වැඩක්. මේක ජීවිත බුද්ධියෙන් කරන වැඩක්. කරලා කරලා කරලා කරලා තමයි මෙන්න මේ වෙලාවේදී මේ වීරිය යදී යුතු වෙලා යොදලා දැන් තැම්බීගෙන එනකොට හිමීට හිමීට හිමීට වීර්ය මෑත් කරලා අවශ්‍ය ප්‍රමාණය තියලා මෑත් කරලා ගානට අනේක හරියට පිකප් කරගත්ත වාහනේ ෆස්ට් ගියර් එකට යනකොට කොච්චරක් ඇක්සලරේට් කරන්න ඕනේද ෆස්ට් එකෙන් සෙකන්ඩ් එකට දානකොට සෙකන්ඩ් එකෙන් තර්ඩ් එකට දාන්න අපි ගියර් එක කඩනකොට ටිකක් ගෑස් දෙනවා ගෑස් දීලා ගියර් එක ඇල්ලුවාට පස්සේ ක්ලච් එක හිමීට අඩු ඉන්ධන ප්‍රමාණයකින් වැඩි හැතැම්ම ගාණක් කරන්න ඉහළ ඉහළ ගියර වලට යන්න යන්න යන්න යන්න වැඩි වෙනවා. මේකේ නිදර්ශනය තමයි මම ඉදාර ප්‍රශ්න සාකච්ඡා වෙලාවේදී මතක් කරේ හන්දට යවන රොකට් එක ඒ පළවෙනි හැතැම්ම 6 උස්සනද මුළු ගමනෙන් 88ක් තෙල් පුච්චනවා. මහ පොළොව දෙතරවාගෙන අවරෝණ ගමන් ගණන් කරලා ගිනිදළු විහිදුවාගෙන මහා කම්පනයක් කරගෙන තමයි නැගිටින්නේ. ඊට පස්සේ පළවෙනි හැතැම්ම අයට මෙච්චර ඉන්ධන පිච්චුවට ඊට පස්සේ නේ හැතැම්මකට පොච්චන ඉන්ධන ප්‍රමාණය බොහෝම සුළු ප්‍රමාණයක්. මොකද ගුරුත්වාකර්ෂණයෙන් වැං වෙච්ච නිසා පෘථිවියට සමාන්තරව ගමන් කරන නිසා වේගය අඩු වෙන ගන්නවා. ඉතින් මේක කිසිම කෙනෙකුට එක සැරේකින් එහෙමම හඳට යන්න බෑ. අපි දන්නවා ඉස්සල්ලාම යූරි ගගාරින් ලයිකා කියන බැල්ලි එහෙම හඳට යවන වෙලාවේදී පොඩ්ඩක් මේ අවචට අවකාශයට ගියා ආපහු ගත්තා. ගිහිල්ලා බැලුවා පුළුවන් මේ සතෙකුට ජීවත් වෙන්න රජට අවකාශي සැලසුම්වත් කිරුවේ නැහැ හඳට යන්න. ඒක ලක්ෂ වාරයක් කරලා කරලා තමයි අපලෝ 11 වෙනි විතර වෙනකොට තමයි අපි අභ්‍යවකාශයේ අපිට ඉන්න පුළුවන් ටික කාලයක් ඊට පස්සේ හඳට යන්න පුළුවන් කියලා සැලැස්ම ගත්තේ. නමුත් අර උග්ගටිතඤ්ඤ විපංචිතඤ්ඤ කියන මීට කලින් මේ පරිේශණයේ ගියාත්මල කරපගෙනාට මේ ජීවිතේදී අර පෙළ පුරුද්ද නිසා එක සැරෙම යන්න පුළුවන්. එයා දන්නවා මෙන්න මෙච්චරයි කරන්න ඕනේ කියලා. ඉතින් එහෙම පුද්ගලයන්ට සාසනය උග්ඝටිතඤ්ඤු කියලා කියනවා. තාමත්ම උඩින් උඩට හරවන ලද කලයක් වගේ. වතුර දාපු එක ටක් ගාලා ඇතුලට වැටෙනවා. ඒ විපංචිතඤ්ඤු කියනකොට පොඩ්ඩක් කියනවා නෑ පළවෙනි සැරේ ගොඩක් ඕන තමයි නම පහු වෙන පහුන්ට වීර්ය අඩු වෙනවා. ඒ ගැන බය වෙන්න එපා යන්න කියනකොටම තේරෙනවා. මේ ඤෙය්‍ය පුද්ගලයාට නානා ප්‍රපැති වලින් සද්දයක් ආපුවම මොකද කරන්නේ? වේදනාවක් ආපුවම මොකද කරන්නේ? හිතවිල්ලක් ආපුවම මොකද කරන්නේ? නිදිමතක් ආපුවම මොකද කරන්නේ කියලා කියලා කියලා කරලා කරලා කරලා බොහෝ වාරයක් කෙරුවට පස්සේ තමයි මේ කුසීතේ න කම්පතිටි විරිය බලන් කියලා කුසීතකමත් මේ භාවනාවේදී අදාරිය යුත්තක්. කුසීතේ ප්‍රහාණය කරන්න ඕනේ නීවරණ වලදී තියෙන තීන මිද්දේ ප්‍රහාණය කරන්න ඕනේ යටපත් කිරීමෙන් මිසක්ක 100 ප්‍රහාණය කරන්නම් කුසිතේ මුලැමැදාග දකින්න මේක ලේසි නෑ කුසිතත් එක සෙල්ලම් කරන්න බෑ මුල බලනකොටම නින්දට දාන්න මැද දකින්නකොට ගොරවනු ආපහු නැගිටිනකොට වසවිල්ලජ්ජාවක් ඇති වෙනවා ආනේ තුනේදිම නොසලීමේක යුක්ත මේ තමයි කුසිතේ මුල මේ තමයි මැද මේ තමයි අග කියලා සර්වචනංශ අපිට උගන්වන්නේ ධම්මානුපස්සනාවයි. නීවරණ ධර්ම පිළිබඳව කුසිතේනකොට මෙහෙමයි පවතිනකොට මෙහෙමයි යනකොට මෙහෙමයි කියලා උගන්වන්නේ ධම්මානුපස්සනා ඉතිරිස්ලා අපි කායනුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ගෙවම් කරමින් ගෙවම් කරමින් තමයි යන්නේ. ඒ නිසා මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේට සරුවචනසේ දුන්නේ ඉස්සල්ලාම සංඥාවෙන් අල්ලන්න නැත්තම් ධර්ම කොටසක් මෙනෙහි කරන්න. එහෙම බැරි නම් ධර්ම කොටස සත්‍යයනා කරන්නයි කියලා කියනවා. නමුත් මේ පරියංක භාවනාව ඉන්න ගමන් කට්ටිය ඕක කරන්න යන්න එපා. මොකද ළඟ ඉන්න කෙනා ගහයි. තනියම ඉනකොට නම් ටිකක් උත්සාහ කරලා බලන්න පුළුවන්. ඔය පැල් රකින්න මිනිස්සු කරන්නේ ඕක තමයි. ගොයන් කවි කියන මිනිස්සු කරන්නේ ඕක තමයි. ගැල් කවියත් කියන්නේ ඕක තමයි. මොකද ගැල පදවන යනකොට රාළද ගෝණි පඩංගුවේ ඉන්නේ සතුටිනි ගැල පදවන්නේ ටිකක් යනකොට රාහට නිඳ යනවා. ඊට පස්සේ ගැල් සාත්තු අපි මේ වන්න වෙන්නේ ගුණාට තමයි. ඒක තමයි අනුපත ජාතිකේ සිද්ධ වුනේ. පැල්කවේ රකින්න ගියාම පස්සේ ඔය වෙලාවක් තියෙනවා. ඒ වෙලාවට පස්සේ ගොයියට නිින්දයක්. අපි අම්මා ඉන්න කාලේ කියනවා වල්ලුරා හැන්දෑවෙම බුදිය ගන්න. බුදිය ගන්නකොට ලී කෝටුවක් කටේ තියාගෙන බුදිය ගන්නවා. කූට හොඳටම නිින්ද ගිහිල්ලා ලී කෝටුව කටෙන් හැලෙන වෙලාවට දන්නවලු දැන් රාලට නිින්ද ගිහිල්ලයි කියලා. ඒ වෙලාවට යනකොට රාල බුදි ඌරට කොටුව. ඉතින් ඒ බව දන්න නිසා රාල මොකද කරන්නේ? දිගටම පැල් කවි කියනවා. අල්ලපගත අල්ලපු පැලේ ඉන්න මනුස්සය කටහඬ ඇහෙනකන් ගැට්ටි කිරියෙන් කෑ ගහනවා. අනිත් එක ඉතින් පවුලක් නැහැ නේ වෙලාවේ. එතකොට ශෝක. ඉතින් අනේ මට මේ වරටා වියපු අත් දෙක මට තී වෙනවා. ඊකෙදින් පැල් කවි කියනවා. එතකොට gedara මතක් කරනවා. මේ සෙල්ලම යෝගාවචරයත් කර. මෙන්න ඒකෙදිම කියන්නේ ඔන්න ඕකට තමයි. ඒ මෙනෙහි කිරීම හරියට තේරුම් ගන්න ඕනේ මේ සත්තු මේ පැල්කවිය හන්නේ ඉන්නේ සත්තු විතරයි. නමුත් මේ රාළ හැරලා ඉන්න බෑ. මේ භාවනාවේදී මේක ගොඩාක් කල්පුණු කළා තමයි ඒත් සමහර පරියන්කොල්ද නිදිබර වැඩි සමහර පරියන්කොල වීර්ය වැඩි. මෙන්න මේ දෙක සමබර කරනවා කියන එක තදුපග විරිය වාහනතා ඉන්ද්‍රියාණං ඒක රසට්ඨේන කියන විදිහට නෑ ඊට එයින් පහළ වෙන ඒ වෙලාදී පහන වීරිය සහ සමාධිය කියන දෙකම හොඳ චෛසික දෙකක්. නමුත් දෙන්නට දෙන්න විරුද්ධයි. මේ දෙන සමබර කරගෙන යනවා කියන එක වල්ලස්සෝ පස් දිනක් බඳගත් කරත්තයක්. හරියට පාර ගෙනියනවා වගේ කියලා කියන. ඒක ASCII කේට අදිනවා මේ ASCII මෙහෙට අදිනවා. වීර්ය වැඩි වෙච්චාම අවිශ්වෙනවා. සමාධිය වැඩි වෙච්චා නිදි කිරනවා. මේක උපමාවට කියන්නේ හෙල කහට ගත්ත කේල් ගහක කැන වැටෙන්නේ පල්ලෙහාට නම් කැනට කිරි වදින්න වදින්න ගහ ගැලවිලා බිමට වැටෙනවා. වැටිච්චාම කේල් කැන බිම අනිච්චාම ඒක අලාපාලුවකට වෙනවා. ඒතර ගොවියා කරන්නේ පල්ලෙහා පැත්තෙන් කුණ්‍යක් ගහනවා දෙබලක් තියනවා. ඒ දෙබලෙන් අර කේල් ගහ වැටෙන්න දෙන්නේ නැතුව අල්ලගෙන ඉන්නවා. ඒ කේල් ගහ කේල් කැන ඔසවා තබා ගැනීමේ ශක්තිය කිරිවදින කේල් කන ඔසවා තබා ගැනීම ශක්තිය උත්සාහන ලක්කනා කියලා ඔසවාගෙන ඉන්න එක තමයි වීරිය කෘත්‍යය. එහෙම නැත්නම් කටුවැටි ගයක් එන්න එන්න එන්න පැත්තකට බර වෙනකොට ඒ පැත්තෙන් කුණ්‍යක් ගන්න. මේ කාලයක් වැඩ ගන්න පුළුවන්. අනිත් වගේ තමයි අර කුසීත භාවය එනකොට මෙනේ කිරීම මාර්ගයෙන් සජ්ජායනා මාර්ගයෙන් හිත උනන්දු කරොත් ආයෙ මේක නැගිටිනවා. එහෙම නැත්තම් කියලා කියනවා ඉඳගෙනම කන් දෙකෙන් අදින්නේ. මූණ අත ගන්නලි කියලා. අත එකිනෙක අත ගන්නකොට අර ඇතුළට නිමීගෙන යන ලේ ආයශරයක් හැමට එන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් එළියකට බහැලා ඈත තියෙන ආකාශ වස්තු බලන්න කියනවා. තරු, හඳ වගේ දෙයක් ඈත දිහා බලනකොට ආයශරයක් හිතලු. එහෙම නැත්නම් ඇල්ලොතරේ මූණ හොදන්න. නැත්නම් කලින් භාවනා කරපු වෙලාවක ඇති වෙලා තියෙන ආලෝක සංඥා බලන්න කියලා. මේ විදිහට උපක්‍රම හයක් හතක් කියලා සර්වචනංශේ ඒ එකකින්වත් අහන්න නැත්නම් ගිහිල්ලා බුදිය ගන්නයි කියලා තියෙනවා. පුට්ටාන සංඥාවෙන් බුදිය ගන්නයි කියලා තියෙනවා. මම මෙච්චර වෙලාවකින් නැගිටිනවායි කියලා දකුණු ඇලේ දකුණු පාය උඩ වම් පාය ඇදලා මම මෙන්න මෙච්චර වෙලාවකින් නැගිටින්නම් කියලා නිදාගෙන නැගිටට පස්සේ ආයෙසරක් භාවනා කරා. එනිසා ඉතාමත්ම සරල උපකරණ උපක්‍රම ටිකක් තමයි පච්චලායමාන සූත්‍රයේ දීලා තියෙන්නේ. නමුත් මේක දීලා තියෙන්නේ මේ අභිඥා පිළිබඳව පළවෙනි තැන ලබාගත්තු මොග්ගලන මහ ස්වාමීන් වහන්සේට සෝවන් වුණාට පස්සේ. මිචා භාවනා කරනකොට <clears throat> මේක විවිධ විදිහට එක එකනට අමුණ දෙන්න වෙනවා. ඒක අපි මුලදින හරීම වෙහෙස කර දෙයක්. මම අද දවල් ඉස්සර කරා වගේ ඔක්කොම කාරණා කාරණා ටික හරියනකොට හිත නින්දට වැටෙනවා. ඊට පස්සේ නැගිටින්නේ හරි ලැජ්ජාවකටපත් වෙලා නිකන් තමන්ගේ ආත්මය ශූන්‍ය බවටපත් වෙලා මේ ઈચ્છා බංගත්තර පැත්තලට තමයි නැගිටින්නේ. නමුත් භාවනා කරගෙන යනකොට මම අර ඉස්සර විස්තර කරපු විදිහට යම් කිසි යෝගාවචරයේ අරමුණ සියුම් භාවයටපත් වෙගෙන එන වෙලාවේදී බැටරිය හැතපෙන්නා වගේ හරියට ඒ සමාධිය නඩත්තු කිරීම සඳහා යෙදී යුතු අවශ්‍ය වීර්ය ප්‍රමාණය දැනගන්නවා නම් ඒක එක දවසක් ඊයේ හිටියට වැඩිය ගැඹුරු මට්ටමට යන්න පුරුදු කරාට පස්සේ ගැඹුරු මට්ටමේදී ඊටත් වැඩිය තව සුසර කරන්න හොඳට සියුම් කරන්න. එතකොට ආයත් පරිේශනයක් කරන්න. එහිදිත් වැටෙන්නත් පුළුවන් හැදෙන්නත් පුළුවන්. එහෙමම කර කර කර කර කර කර ගැඹුරට යනකොට තමන්ගේ සතිය මෙතෙක් පුරුදු කරන ලද සතිය අවශ්‍ය තරම් අවශ්‍ය ප්‍රමාණයට අරසාවක් දුන්නේ නැත්නම් හිත පුදුම විදිහට මනෝලෝකයට හිමීට බාගෙන ඉඳට වැටෙනවා. ඊට පස්සේ මේ භාවනාවට සම්බන්ධ දේවල් කල්පනා වෙනවා අන්තිමට කියලා බලනකොට නින්දක ඉඳලා එක පාරට ගස්සලා ආය අරමුණට ගෙනත් දාන. ඒතකොට යෝගාවචරයට පේන්නේ ගැස්සිලා ආයෙත් අරමුණට එන්නේ. ඒක පිටතත් පේන තරම් සමානයි. ඉතින් මේක උනාට පස්සේ ඒක නිකන් හරියට අකුණක් ගැහුවා වගේ එහෙම නැත්නම් අතපය විසි කරනවා වගේ ඒ කම්පන චංචල වගේක් එන්න පටන් ගන්නවා. ඉතින් මේක යෝගාවචරය හුඟාක් වෙලාවට කියවන්නෙම හිතන්නෙම සතිය කැඩීමක් පශ්චාත්තාවයක් කෙලෙසක් විදිහට තමයි. නමුත් මේක කෙලස් බරිතවත් වෙන එකක් තියෙනවා සතිය දියුණු වෙනකොට දියුණු ලක්ෂණයකටත් වෙනවා. අටුවාචාර්යන් වහන්සේ පෙන්නනවා දඬුවට අල්ලගෙන නැගිටින දරුවා හතයි හතයි කියලා ඇවිදිනකොට එයා දඬුවටෙන් පොඩ්ඩක් එහාට ගිගම තක් ගාලා වැටෙනවා. මෙట్ల නැගිට වැටිච්ච ගමන් ඌ ආයෙ තියෙන පුටුවක් හරි අල්ලන ආයෙ නැගිටිනවා. නැගිටලා ආයෙ අඩියක් දෙකක් තියෙනවා වැටෙන. මේ වැටිල්ලෙන් තමයි කොඳු වැට පෙළ හරියන්නේ. ඉතින් ඒක වැටෙන එක හැදෙන සෞඛ්‍ය සම්පන්න දරුවෙක්ගේ හැටි. තිබ්බ දනම උඩ බලාගෙන ඉන්නවනම් ඒක බම්මණෙක් වෙන්න ඉඩ තියෙනවා. ඒක අන්තභාග දරුවෙක් වෙන්න ඉඩ තියෙනවා. දක්ෂ දරුවා ඇවිදින්න උත්සාහ කරනවා ඇවිදිනකොට වැටෙනවා. ඒ වැටීමෙන් තමයි යාගේ කොඳුරට පෙළ හරියන්නේ. මේ වගේ භාවනාවේ එක තැනක් තියෙනවා. නිතරම මේ ගැස්සෙනවා, වැටෙනවා, නිින්දට වැටෙනවා, ආයෙ පණිනවා, ආයෙ නිින්දට යනවා, ආයෙ පණිනවා. ඉතින් මෙතනදී කෙලෙසිය අධික වෙනකොට වෙන්නේ මොකද්ද? Tamanට භාවනා එපා කරලා වැරදිලා වෙන්නේ නැති, සතිය නැතුව වෙන්නේ නැති, සමාධිය නැතුව වෙන්නේ නැති කියලා ඒ යෝගාවචරය ආත්ම නිෂේධනයක් ඇති කරගන්න. ඉච්ඡා බංගත්වයටපත් වෙනවා. භාවනා නොකරන පිරිසක් අතර හිටියොත් ආධුනිකයන් අතර පිරිසක් හිටියොත් ඒගොල්ලත් අර මනුස්සය බිම දාලා පාගන. නමුත් දන්නේ මනුස්සය සත්පුරුෂයා කියලා දෙනව නෑ මේක කෙලෙස් සහිත නින්දක්ද නැද්ද කියලා හොඳට පරීක්ෂා කරන්න. ඒක ලේසි නෑ. ඒක සඳහා තියෙන උපක්‍රමය මෙහෙමයි. නින්දට වැටෙන්න ඉස්සෙල්ලා ආනාපානේ නම් නින්ද කියන මේ තත්ත්වෙන් පස්සෙත් ආනාපාන මැද තියෙන කෙලෙස් සහිත එකක් නෙවෙයි භාවනාමය හිත ලූටා යන. හිත ලෙසා යන. ඉන්ජා යෝගාවචරය මෙහෙම වෙනකොට නැවතනත් මේක වෙන්න පටන් ගන්නවා වෙනකොට බලන්න ඕනේ මේ ආනාපානයේ හරහා යනකොට වෙන වැඩක්ද මේක නැත්නම් හිත පිට ගිය වෙලාවක වෙන දෙයක්ද කියලා. හිත පිට ගිය වෙලාවක වුණා නම් නැගිටින්නේ වෙන බාහිර අරමුණකට. ආනාපානයේ ඉන්නකොට වුණා නම් ලෙස්සලා ගිහිල්ලා ආය නැගිටින්නේ ආනාපාන. අන්න ඒක දැක ගන්න පුළුවන්. ඒක හරි අමාරුයි sannivedana කරන්න කමටහන් සුද්ධ කරනකොට ගොඩාක් වෙලා ඕන ඒක හේතු ගන්නලා දෙන්න. එහෙම වෙනවනම් ඒක ඒ සංසිද්ධිය දැකලා අත්දකපු යෝගාවචරයට හුඟක් මේ කුහුලක් හිත සන්තෝෂ කරගන්න පුටුද්දක් තියෙනවා. එයාට උත්සාහ කරලා බලන්න පුළුවන් තර්කෙන් මම මේ තර්ක කරන්න උනන්දු කරන එක නෙවෙයි නමුත් මේ සෞඛ්‍ය සම්පන්නව කල්පනාවට මේ ආනාපානයේ ඉන්නකොට ආනාපානයෙන් හිත ලුහුට ලපන්න. හීන ලෝකයකට දානවා, මායාකාරී ලෝකයකට දානවා. එතකොට ඒක පශ්චත්තාපේ පිට කාරණා. පාරෙන් පිට පැඩිමක්. සමහරට පරිඋත්තාන කෙලෙසකින් නැත්නම් අනුසය කෙලෙසකින් මේක කරනවා. කිරුවට පස්සේ අනුසය කෙලෙස බලවත් තාක්කල් එයා පිටපොට ගෙනියනවා. පාරෙන් පිට පැනලා ගෙනියනවා. ඒ තකල් යෝගාවචරයට සිද්ධ වෙන හරියක් සිද්ධ වෙන්නේ අසංස්කාරික කාය සංස්කාර, අසංස්කාරික චිත්ත සංකාර, අසංස්කාරික මේ වචි සංකාර. එයා දන්නේ ඒක රූකඩේ විතරයි. නමුත් ඒ මිනිස්සයා ඒ යෝගාවචරය නැවතත් දැන් මං ඉන්න පිටපොටය මම නැවතත් සතිය පිහිටවන්න ඕනෑ කියලා ආපහු ගෙනල්ලා පාරේ තියන්නේ මොන බලවේගෙද කියලා බැලුවොත් ඒක පුදුමාකාර ආශ්චර්යවත් සිද්ධියක්. ඒක කරන්නේ ඇහෙන් නෙවෙයි. ඒක කරන්නේ කනෙන් නෙවෙයි. ඒක කරන්නේ නාසයෙන් නෙවෙයි, දිවෙන් නෙවෙයි, හිතෙන් නෙවෙයි, කයෙන් නෙවෙයි. මෙතෙක් Taman වැටි වැටි කරගෙන කරගෙන ගිය ශක්තියකින් මොකද්දෝ කියනවා උඹ ඉන්නේ පිටපොට කියලා. උඹ ඉන්නේ පිට පාරක කියලා. කිබ්බ ගමන් ඒ ඒක දැනගත්ත ගමන් හිත පුදුමාකාර ලැජ්ජාවකින් ආයේ gederෙන්නසේ අර හිටපු වැඩ පොළට එනවා. මේක විස්තර කරනකොට අපමාද සූත්‍රයේ අටුවාචාරින් වහන්සේලා මේ නැවත පිටපොට ගියේ හිත නැවත ආපහු එන එක හරියටම තේරුම් ගන්න නම් දෙකට බෙදලා බලන්නයි කියලා කියනවා. දැන් මම තමන් ප්‍රමාදේ වැටලා ඉන්නේ. ඊට පස්සේ දැන් අප්‍රමාදයට එන ගමනේදී කාරක අප්‍රමාදේ සහ කාරාපක අප්‍රමාදේ කියලා අප්‍රමාද කොටස් දෙකකින් ක්‍රියාත්මක කරනවා කියලා අටුවාචාරින් වහන්සේලා ඒක විස්තර කරනවා. කාරක අප්‍රමාදේ කියලා කියන්නේ උඹ දැන් පිටපොට ඉන්නේ කියලා සංඥාවක් දෙනවා. හැබැයි මොකක් කරන්නේ? වැරදිලා කියන එක පෙන්ලා දෙනවා. ඒකට දෙවෙනි අප්‍රමාදේ කාරාපක අප්‍රමාදේ වහාම ගෙනලා ආයේ අර මුල් වැඩ පොලේ තියෙන. කාරක අපමාදයේ තමයි වැරද්දක් බව පෙන්වලා දෙනවා. කාරාපක අපමාදයේ වැරද්ද සකස් කරනවා. එතකොට ප්‍රශ්නයක් පැන නගිනවා මේ දෙකෙන් වඩා ශ්‍රේෂ්ඨ එක මොකක්ද කියලා. වඩා කුසල් සහිත එක මොකක්ද? දක්ෂ එක මොකද්ද? වැරද්ද වැරද්ද බව පෙන්ලා දෙන අප්‍රමාදයේද නැත්නම් වැරද්ද නැවත නිවැරදි කරන අප්‍රමාදයේද කියලා ගත්තොත් මම හිතනවා ජන සමීක්ෂණයක් කරුවොත් 50ට 50 උත්තර දෙයි. Taman වැරද්දේ ඉන්නකොට මං ඉන්නේ වැරද්දේ බව තේරුම් ගන්න එකද දක්ෂකම තේරුම් අරගත්තට පස්සේ නැවත නිවැරදි කරන එකද දක්ෂකම කියලා ගත්තොත් අටුවාචාරින් වහන්සලා කියනවා වැරද්දේ ඉන්නකොට වැරද්දේ බව දැනගන්න එක තමයි ශ්‍රේෂ්ඨම දේ ඒක සම්පූර්ණ ධර්මතාවය මෙතෙක් කල් භාවනා කරපෙකේ හම්බෙච්ච උත්ෘෂ්ඨම ඵලය තමයි මට උඹට වැරදිලා කියන එක හිතට සංඥාවක් දෙන්නේ කවදාකවත් යෝගාවචරය මේකට නම්බු කරන්නේ නැති තාකල් යෝගාවචර කවදාකවත් වීරිය බලයට යන්න බෑ. ඉතින්දි පශ්චාත්තාපිනෝ අයියෝ මට වැරදුනා මට නිින්ද ගියා මට හිත පිට ගියා කියලා වැරද්ද වැරද්ද වශයෙන් පෙන්නන එක සාදර නොවුනොත් ඒක කුසලතාවයක් වශයෙන් තේරුම් ගත්තේ නැත්නම් යෝගාචරය හැමදාම Tamanට නිග්‍රහ කරගන්න පශ්චාත්තාපයටපත් වෙන හීනමානයට වැටෙන මානසිකත්වයකට වැටෙනවා. ඉතින් මේකට උල්පන්දම් දෙන්න තමයි ලෝකෙ හැදිලා තියෙන්නේ. යෝගාචරයට උන අභීත වීර දීර ශක්තියක් මේ බුදුහාමුදුර පෙන්ලා දීලා තියෙන ක්‍රමේදී Tamanට Tamanගේ හිතවත් නැහැ. මත් කරගෙන කරගෙන යනකොට දවසක Tamanට තේරෙන්න පටන් අර ගන්නවා මේ මම වැරද්දේ ඉන්නේ මට නිින්ද ගිහිලා තියෙන්නේ. නෑ ඒ නිසා නිින්දේ ඉන්න බව නිින්දදීම දන්නවා වගේ කියන කතාවක් කියන්නේ. ඊට පස්සේ තමයි ඊගාව හිත ඊගා චිත්තක්ෂණය අර නිින්දේ ඉඳලා අවදි භාවයට ගෙනත් තියෙනවා. මෙන්න මේකට අවදි වීම පරිණාමයේදී ස්වභාවික වරණය කියන ඔය චාල්ස් ඩාවින් හොයාගත්ත එකේ අන්තිම සියුම් තැන තමයි මෙතන. අපිට චිත්තක්ෂණ එක චිත්තක්ෂණයක දී ඇති විකල්ප රාශියයි. ඒ විකල්පෙදි මේකයි කළ යුත්තේ මේකයි මගේ ජීවිතේට වැදගත් දේ මේකයි මේ ඉදිරි ගමනට අවශ්‍ය කරන දේ කියලා හරියට මේක අල්ලන එක ඒක පුදුමාකාර අහම්බයක් සිද්ධ වෙන්නේ. අන්න ඒකට අවදි වෙච්ච මනුස්සයා ඒ සෙල්ලක්කාර හිත ඒ ඒ ඒ ඒ කියන රැඩිකල් වාදී හිත තියෙන මිනිහට විතරයි මේ නිින්ද කියන එක ප්‍රශ්නයක් නොකරගෙන පශ්චාත්තාවයක් නොකරගෙන ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. නමුත් මං හිතන්නේ පොදු ජන විඥානය මේක බාරගනි කියලා. බුද්ධජන විඥානිත තමන්ගේ විඥානෙවත් තමන්ට අනුකම්පා කරන්නේ නින්ද ගිහි ගමන් නැගිටින්නේ වස්ස විලි ලැජ්ජාවේ කවුරු හරි පෙන්ලා දුන්නත් ඒක ගැන තරහ වෙයි නමුත් කවදාකවත් මතක තියාගන්න නින්ද කියන එක කුසීතකම කියන එක හරහා ගිහිල්ලා මිසක්කා කුසීතකම අයින් කරන්න කෝපි බීලා හරියන්නේ රත්තර ඇඟරත් වෙන බීම බිව්වට හරියන්නේ වෙන මොනවා කෙරුවත් හරියන්නේ මේක හොඳට දැක ගන්න ඕනේ මේක වීරියචෛසික වගේ මේකක් මේ දෙන්නටම සමසිත දීලා උඹ මට වීරිය කරන වෙලාවේදී මම නියම සම්මාදිට්ඨිය අරගෙන ගිහලා වැඩ කරපන් කුසීත වෙච්ච වෙලාවේදී මට නිග්‍රහ කරපන් මාව තරම් නොවන මට්ටමකටපත් කරවන් නමුත් මම දෙකම දිහා කුසීතේ න කම්පතිති සති වීර්ය බලං කියලා මේක දිහා බලන්න පුළුවන් තත්ත්වයට එනකොට පැහැදිලිව නයිසර්ගයෙන්ම යෝගාවචරගේ රුචි අරුචිකම් වල වෙනසක් ඇති වෙන්නම ඕනේ නැත්තම් කවදාකවත් මේ විකල්පේ යෝගාවචරය හරි එකක් විදිහට පිළිගන්නේ. සම්පූර්ණ තමන් ගැන විප්ලවීය විදිහට කල්පනා කරන්න කමන්නේ මම මේ කරන්නේ කාටවත් අන්ධහැර පාවන්න කියාගන්න ගන්න මේ මෙච්චර මහන්සි වෙද්දිත් මට මේක වෙනවා මම මේක බලනවා මම නැවතත් කරනවා මම මේක දිගට කරනවා කොච්චර වුණත් මම මේක කරගෙන යනවා කියලා ගන්න නම් කවදා හරි මම මේ <clears throat> යන්න ඉසලා සතියේද ආවට පස්සේ සතියේද එහෙමනම් මට තිබිලා තියෙන කෙලෙස් නින්දක් නෙවෙයි අන්න ඒක ස්ථිර වෙනකම් දිගට කරගෙන කරගෙන යනකොට ඒ යෝගාවචරයට පේනවා සංඥාවේ මේ විපිරියාසය එනකොට නසඤ්ඤ සංඤේ නෝපිය සංඤේ නොවිසඤ්ඤ සංඤේ න විභූත සංඤී ඒවන් සමේතස්ස විභූති රූපං සංඥා නිදානානි පపంచ සංඛා කියලා ඔය කලහ විවාද සූත්‍රයේදී සරුවචනංශයේ ප්‍රශ්නකට පිළිතුරු වශයෙන් සඳහන් කරනවා භාවනා විදී සංඥා චෛතසිකය සංඥා ස්කන්ධය තැනකට උඹව ගෙනියයි එතෙන්දිම නසඤ්ඤ සංඤී මේ ලෝකයා දන්න සාමාන්‍ය සංඥාවෙන් ඔබ අයින් වෙනවා රූප බලන රූප සංඥාව නැති ශබ්ද අහන සද්ද සංඥාව නැති වෙනවා. ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා නැති වෙනවා. න සංඥ සාමාන්‍ය සංඥා. න විසඤ්ඤ සංඥා. ඔබ විසඤ්ඤ වෙලත් නැහැ. නෝපි අසඤ්ඤ. ඔබ අසඤ්ඤ තලයේ தත්වෙට ගිහිල්ලා ආරූප ධානය වල ගිහිල්ලත් නැහැ. න විභූත සංඥා. උඹට සංඥාව නැම කියන්නත් බෑ. කවදාකවත් කියන තැනකට හිත යන. අන්න එතනදී තමයි රූපේ 100%ක්ම සංසිදේ. ආස්වාද ප්‍රසාසයේ රූපය වායෝ කොටබ්බ රූපය 100%ක්ම සංසිඳන. ඒතකොට යෝගාවචරය යෝගාවචරය නැහැ. මමයන් නැහැ. සක්කාය දිට්ඨිය නැහැ. කියා ගන්න දන්නේ නැහැ. ඉතින් ඒ වෙලාවේදී හිත කියන්නේ නින්ද ගියා කියලා. තමන්ගේ හිත උනත් කියන්නේ නින්දර ගියා කියලා. ඒ වෙලාවට ඒ වැඩේට කොච්චර එකලසක් සූක්ෂම භාවයක් යදොමක් වෙනවද කියනනම් කය පවත්වාගෙන ඉන්න එකෙත් වැක්කර්ණ ගතියක් එනවා. හිත උනත් හිතට දෙස් දෙනවා. එහෙමනම් ඉතින් මෙතන මොකද උනේ? සංඥාවේ හුරස්පරයස් සංඥාවේ හිදස නමුත් හිතනවද කාට හරි සංඥාස්කන්ධය අවබෝධ කරගන්න පුළුවන් වෙයි කියලා මේ තැනට නොගී. නමුත් උංගදනේ බයයි. මේක මරණය හා සමාන. මූර්තයක් මරණයක් මෙතෙන්දි සිද්ධ වෙනවා. අපි ගෙනාපු අගයන් ආඩම්බරයන් සේරම තඹ සතේකට වටනා කරනති අවලංගු කාසියක් වාටපත් වෙනවා. මම මේක කොරඤ්ඤම් කියපු මමයක් නැති මට අර දේ ඕනේ මේ දේ ඕනේ කියන ආසාවක් නැති වෙනවා. ඒක ලියවල නමුත් මොකද්ද සංඥාවක් පවතින. හිස්ම නැහැ. ඉස්සෙල් ඉස්සෙල් මේක හිස් වගේ පෙනුනට මේක නැවත නැවත එන්න දිලා මේකට අවදි වෙච්ච දවසේ කොහොඳ මෙතන මමපත් උනේ ඊට පස්සේ කොහොමද මම මෙතනින් නැගිට්ටේ? ඒ අතරමැද ප්‍රදේශයේදී මට මේකේ කරණ දෙයක් නැහැ. මේකේ ස්වාමී ආත්මයක් නැහැ. පාලකයෙක් නැහැ. අදිෂ්ඨායක ආත්මයක් නැහැ. නේවාසිකයෙක් නැහැ. මේකේ හිස්සෙනවා. ජීවාත්මෙන් හිස්සෙනවා. මොකද සංඥාවේ කුඤ්ඤ ගැලවිලා යනවා. නමුත් යෝගාවචරයට පේනවා ඇත්තට එනකම් පාරක් තියෙනවා මෙතන හිස්තන ගිහලා ආයෙ පටන් ගන්න තැනක් පේනවා. එතකොට මේක හොඳට හුරු කරපගෙන ආඩ මැරෙනවා කියන එක ඉච්චර මහා අමාරු දෙයක් නෙවෙයි. සීනති වෙනවා කියන එක ඉච්චර අමාරු දෙයක් නෙවෙයි. මොකද හැම හුස්ම දෙකක් මැදම මේක තියෙනවා. අහුවෙන්නේ නැති උනා. ආස් ප්‍රසවාසී ඉවර වෙද යනකම් අපිට සංඥාවක් තියෙනවනේ. මො ගෙවන් වෙලා ගෙවන් වෙලා ප්‍රස්වාසයේ එන්නේ ඉස්සෙල්ලා ආස්වාස සංඥාව 100ක් නතර වෙන්න එපායි. එතන බොහොම පොඩි චිත්තක්ෂණ ගානක් තමයි සංඥාව ගිලියෙන්නේ අපේ තෘෂ්ණාව කරන්නේ අර තියෙන සංඥා දෙක ගැට ගහලා මැද හිතන පෙන්වන්න නැති වෙන්න ගැටේලන එක තමයි කියන්නේ නිසා සාරුවචනසේ කියනවා තෘෂ්ණාවට සිබ්බණී කියලා ගැටලන්නේ කියලා. මහුංකාරී කියලා කියනවා. එයා කරන්නේ මොකද අර සංඥාව මේ සංඥාවයි හිස්තන පෙන්වන්න නැතුව ගැට ගන්න. මේක ලස්සනම නිදර්ශනය තමයි චිත්‍රපටියක් පෙන්නකොට චිත්‍රපටි ශාලාවේ ඉන්න කෙනා ඒ tire දිහා බලා ඉන්නකොට ඒ tireට ප්‍රොජෙක්ටර් එකෙන් කරන්නේ එක පාරට ආලෝකයක් දීලා ආය අන්ධකාරයක් දෙනවා ආය ආලෝකයක් දෙනවා ආය අන්ධකාරයක් දෙනවා අර ආලෝකයේ වෙලාවේදී නලු නිලියෝ එහෙම වෙනවා අතරමැද අන්ධකාරයේදී මෙතන තිබුණාට එතෙන්ට ගිහිලා පේනකොට අන්ධකාරය හරහා නිකන් අත ඉස්සුවා වගේ පේන. පැයක් බලන්න හිටියත් ඇහුවොත් එහෙම මොකද්ද දැක්කේ කියලා දිගටම ආලෝකය විතරයි දකින්නේ. කවදාකවත් යෝගාවචරය මැද තියෙන අන්ධකාරය දකින්නේ නැහැ. නමුත් ප්‍රොජෙක්ටර් එක ගලවලා බලන්න 150ක් අන්ධකාරය ඉඳලා තියෙනවා. අපි මේකට භෞතික විද්‍යාව කියනවා ආලෝකයේ දෘෂ්ටියේ පැවැත්ම කියලා. මෙන්න වගේ දෘෂ්ටි මායාවක් හරහා තමයි ඇනිමේෂන් එක එන්නේ. එහෙම නැත්නම් මේ රූපක රූප මේවට කියනවා චරණ චිත්‍ර කියලා. චිත්‍රයක් මේ තනි නිශ්චල රූපයක් චලනය වෙන්න වගේ පෙන්වන්නේ මේ ආලෝකය සහ අන්ධකාර දෙක අතර ගනුදෙනු නිසා. නමුත් මේකෙදී අපේ ඉඳුරන් දන්නේ ආලෝකය දකින්න පමණයි අපේ ඉඳුරන් අන්ධකාරයට උරු වෙලා නැහැ. ඒ වගේ තමයි සංඥාව තියෙන දේවල් අපි ලියලා මේක මේ කහ පාට මේක නිල් පාට මේක රහත රැස් මේක රවුම් ආදී වශයෙන් මේ සංඥා ලෝකෙක ඉඳලා අපි ඒක ගෙවම් කරන ගෙවම් කරගෙන ගිහිල්ලා වීරිය අවශ්‍ය වෙනවා තැනකදී කිසියම් සංඥාවක් නැති ලෝකේ මතේ හැටියට තියෙන සංඤ්ඤය සංඥාවක් නැහැ විසඤ්ඤ වෙලක් නැහැ අසඤ්ඤ තලයකට ගිහිල්ලත් යන්නේ ඒකට අවදි වෙන වීරිය කියලා කියන්නේ දුමාකාර සූක්ෂම අන්තිමටම පිරිසිදු වෙච්ච වීරිය මේක කදාකවත් සීලේ නෑ දානේ නෑ සමතේ නෑ මේක ඉන්නේ විපස්සනාදී විතරයි මේක ලොකු කරලා අල්ලන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක අර සීලයක් ඇතුව දානයක් දානයක් ඇතුව සීලයක් ඇතුව සමතයක් ඇතුව හොඳට ගිහිල්ලා තමන් හොඳට බලන්න ඕනේ මේ නින්දට ගැස්සෙන වෙලාවේදී නින්දට වැටෙනවා ආය නැගිටින වෙලාවේදී මේකට ටෝච් එකක් ගහලා බලන්න වගේ මේ අතරමැද තියෙන හිස්තන ગેප් එක දැක ගන්න පුළුවන්. සමහරුන්ට මේක ආනපන ගෙවීමත් එක්ක ක්‍රමිකව යනවා. එතකොට කියනවා ආනපන සම්පූර්ණයෙන් ගෙලම හිස්තන්ට යන එලිපත්ත අල්ලන්නේ. අමාරු වෙන තැන අල්ලන. ඊට පස්සේ ආයසරයක් කයකට වේදනාව දැනෙන ඇඟ තියෙන බව දැනෙන එළි වෙන තැන. පණ එන තැන, නිින්ද කැඩිලා එන තැන නිින්දක් නෙවෙයි, අවදි වෙන තැන අල්ලන්නේ. ආහනේ දෙක අල්ලපු දවසේ යෝගාවචරයට තේරෙනවා හැමදාම රාත්‍රී නිින්දට ගියාම ওই සෙල්ලම වෙනවා. සංඥාවක ඉඳලා අපි ක්‍රමයෙන් නිින්දට ගිහිල්ලා අවදි වෙනකොට මමයත් එක්ක අවදි වෙනවා. නිින්දෙදි මම යන්නේ. නිින්දෙදි මනෝ විකාරකේ. අවදි වෙච්ච ගමන් තමයි වටවිට බැලලා ආද ඉන්නේ අපි නිස්සරණ වනේ මං ඉන්නේ ඩෝමෙට්‍රි එකේ. ආන්න මම පටල කරා. ඊට පස්සේ තමයි හුස්ම ගන්න පටන් ගන්න. නැත්තම් අනේ අම්මේ කොහෙ ගියාද දන්නේ නැහැ. ඉස්පිරිතාලේ දන්නේ නැහැ. මම අතරමං වෙලා හිටියේ. ඕනෝ එකක් තමයි ආශාසි ඉවරනකොට ප්‍රසවාසය පටන් ගන්නකොට කරත් වෙන්නේ. අන්න එතනදී මේ වීර්යයේ කෘත්‍යය. ඊටාමත් සූක්ෂමයි. ඒකට මේ නිින්දත් කොටසක් ඕනේ අධික වීර්ය කොටසකුත් තෝනේ දෙක සමබර කරලා හරියට එතෙන් ඕන කරන වීර්ය කියන එක බුදුහාමුදුරෝ කියනවා මට උඹලට උදව් කරන්න බෑ මට හැබැයි මේක පොතේ යන හැටි කියලා දෙතයි මේක කරලා කරලා කරලා පුරුදු කරන්න මේක සාමාන්‍යයෙන් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ බල කතාවේදී පටිසම්භිදා මාර්ගයේදී පෙන්ලා දීලා තියෙනවා කුසීතේන කම්පතේති සති බලං. ඒ කුසීතටපත් වෙන තැන මග අරලා මේක අල්ලන්න බෑ. ඊට වෙන්න ඇරලා හොඳට ඇහක් පිට ඇහක් කියලා බලනින්න. සාංශුද්ධෙන් බලائیں. ඉන්නකොට ඉන්නකොට මේක අල්ලගත්ත දවසේ ලොකු අවධියක් ඇති ඒක වෙන්න ඇති මේ මොග්ගලණ ස්වාමීන් වහන්සේ අස්සජී ස්වාමීන්ගේ පිරිත බණ අහනකොට මේ ධම්මා හේතුපබව තේ සංහේතුන් තථාගතෝ ආහ තේ සංචයෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ කෙනට සෝවන් වෙනකොට ඕකේ පන්නන්න ඇති. නමුත් ආයේ සකදාගාමි මාර්ගයට වැඩ කරනකොට ආයෙත් අර කඩුල පනින්න. මෙහෙම මෙහෙම ගිහිල්ලා තමයි අපි මේ අවදි භාවය ඇති කරගන්නේ. ඒ නිසා මේ මේ මට්ටම පැනලා යම් කිසි කෙනෙක් බොජ්ජංග මට්ටමට ගියාට පස්සේ එයා සැලෙන ගතිය නෑ. වරික කුසීත පරියංග තියෙනවා. හොඳට අවදි පරියංග තියෙනවා. එකම පරියංගයේදී සමානලට කුසීත වෙනවා, අවදි වෙනවා. ඒ ඒ ඒ වෙලාවේදී කුසීතක මේ ලක්ෂණ සහ අවදික මේ ලක්ෂණ දිහා බලන්නේ විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පටිනිස්සකාන පසින් දෙකම විවේකීව බලන්න. අධික වීර්යයවයි කියලා මේ චිත්ත පීඩා ගන්නෙත් නැහැ ආයාස කරන්නෙත් නැහැ කුසිතකමට වැටෙනවා කියලා පශ්චාත්තාප වෙන්නෙත් නැහැ මේ දෙකම ධර්මතා මේ ධර්මතා ක්‍රියාත්මක වෙන්නේ මගේ හරහා ඒ මම ඒක උත්සාහ කරනවා මගේ තුල මේ වෙලාවේ ක්‍රියාත්මක වෙන දේ බලන්න අන්න ඕක තමා තුල නැවත නැවතත් බැලීමේ පරිේශණය එහෙම නැත්නම් මේ ආර්ය පරිශීණය කරන එකනට තව කෙනෙක් කුසේ චෝදනා කරොත් අනේ මට භාවනා කරු නිින්ද යනවා කියලා කවදාකවත් ඒ මනුස්සයා පහත් කරන්න හිතෙන්නේ නැහැ. ඒක වැරද්දකුත් නෙවෙයි. මේක කරලම එපයි දිනු වෙන්නේ. තව කෙනෙක් ඉතා දැඩි වීර ගන්න මේ පරියන්කෙදිම සෝවාන් වෙන්න. මේ පරියන්කෙදිම ධ්‍යාන ඕනේ කියලා. ඒක හරියන්නේ නැහැ. මෙන්න මේ සමබර භාවයේ විවේකීව කරනකොට ඒ බොජ්ජංග ධර්ම පනපෝන. පන්නරේ හිටිනවා. ආන්නේ පන්නරේ හිටියට පස්සේ තමයි මේ වීරිය සම්මා වායාමයක් විදිහට අරගෙන මෙන්න මේ මේ විදිහට කටයුතු ටික මිච්ඡා දිට්ඨියට යනවා. මේ මේ විදිහට කටයුතු කරොත් එක පුලුල් සම්මක් දෘෂ්ටියට යනවා. මනා දෘෂ්ටියට වැටෙනවා. යහ දෘෂ්ටියට වැටෙනවා කියලා හරියට තේරුම් ගන්නේ ඒ සතර සම්මා ප්‍රධාන වීරියේදී ගොඩාක් අත්තරදී සහිතව. irdipaadayak විදිහට කරනවා ටිකක් අඩුයි. ඉන්දිය ධර්මයක් වඩනකොට තව ටිකක් අඩුයි. බල ධර්මයක් බාට පත් වෙනකොට යෝගාවචර සෙල්ලක්කාරයි. කොයි අතර කච්චරන් ගහුවත් එයා බලන් ඉනවා පිම්ම දිහා බලන්නේ. ඊට පස්සේ බොජ්ජංගවලදී මේක හොඳට වශී කරගන්න. ඊට පස්සේ තමයි ඒ සම්මා දිට්ඨියට ආධාර කරන සම්මා සමාධියට යනකොට ඒ යෝගාවචරය මේ මගේ නින්ද කියන්නේත් නෑ මගේ වීර්ය කියන්නේත් නෑ මගේ උද්දච්චකම කියන්නේත් නෑ ධර්මතාව වශයෙන් තේරුම් ගන්න ගියාම මට මනුස්ස හිතක් වැඩ කරන හැටි මෙහෙමයි. මගේ හිත නෙමෙයි කයි කෙනාටත් ඔච්චර තමයි කියලා ඒ ධර්මතාවයේ පරාසය දැක්කට පස්සේ තේරෙන පටන් ගන්නවා මේක මේ බුදුහාමුදුරුවොත් එක්කම ජේතවනාරාමේ එතන මිදලා කරන්නත් අවශ්‍යතාවය නැහැ. අද වුණත් හත් අවුරුදු 2600 කට පස්සේ වුණත් හරියට කරනවනම් අපිට අඩුම කැඩම ටික සේරම තියෙනවා. ඉන්දියාවේ මධ්‍යම දේශේ නොවුනට කරන්න පුළුවන්. නමුත් මේ කරනකොට කවදාකවත් රෝසමල් යානාවක පාවාට කාපට් වල පාරක යන්න හම්බ වෙන්නේ වැටි වැටි වැටි වැටි තමයි යන්නේ. අනේ තියේද්දිත් මේක අත නෑර. දිගට කරන එකට කියනවා සතත අභ්‍යාසය කියලා. අත නෑර කියලා අන්නේ සතත අභ්‍යාසයෙන් තමයි යෝගාවචරයාගේ අනන්‍යතාවය දැකගන්නේ. සන්තෝෂ වෙලාවේ පුළුවන් වෙලාව විතර කුඩ පැනගෙන රැය තිස්සේ අරගෙන භාවනා කරනවා. වැරදුනට පස්සේ නිකටල්ලි තියන ච හරි සෞත්තුයි මට භාවනා හරියන්නේ නැහැ. මේ කර්මත්තානේ හරියන්නේ නැහැ කියලා වැටෙනවා. මේ තාකලේ යෝගාවචරයට තාම නැහැ. යෝගාවචර අනන්‍යතාවය. හරි ගියත් කරනවා වැරදුනත් කරනවා Taman නිතිපතා කරන්න පටන් අරගත්තට පස්සේ තමයි අපිට මේකේ පරාසය තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා සරුවත් යනසේ සඳහන් කළා තියෙනවා යෝ මිච්ඡාදිට්ඨි පහනාය වායමති සම්මාදිට්ඨි උප්පාදාය. සාස්ස හෝති සම්මා වායාමෝ කිය. මේ සම්මා වායාමයේ ඇති වෙන්නේ මේ Tamanගේ දෘෂ්ටිය සකස් කරන විමුක්තියට යොමු කරවන විවේකයට යොමු කරන විස්රාමයට යොමු කරන උදකලා බවට යොමු කරන ආවායාමයක් තියෙනවා. ඒකට සම්මා වායාමයේ කියලා තියෙනවා. <clears throat> ඒ වායාමයේ තේරුම් ගන්නකොට ඒ හරහා යන ගමනේදී කෙරෙන තියෙන අත්තරදී හරි වැඩ දැනමිතිකං ක්‍රමසාවිදි සේරම තේරුම් ගන්න. මේ සරුවච්චන් වහන්සේට විතර තේරුම් ගන්න ඕනේ කරන්නේ නැහැ. තමන් කරපු පෙළ කරන ලද උපනිෂේ සම්පත් වලට සුද්ධ කරන සුද්ධ කරන යනකොට ඒ කෙනා සුද්ධ කරපැටි ළඟ ඉන්න කෙනාට සමාන නැහැ. එයා සමාහලට විරිය ඉදිරිපාදෙන් නෙවෙයි එයා සමාහට මීමන්සා ඉදිරිපාදෙන් නිවන් දකින්න කෙනෙක් වෙන්න ඉඩ තියෙනවා. තව කෙනෙක් චිත්ත ඉදිරිපාදෙන් ඡන්ද ඉදිරිපාදෙන් වෙන විතර වීර්ය ඉදිරිපාදෙන් කරන එක තමයි ඒකම ආහාරයක් කරගෙන ඉදිරියට යන නිසා බුදුරජාණන්සේගේ දේශනා ක්‍රම විවිධයි. එක එක චරිතවල හැටියට දේශනා කරන විවිධයි. මේ වගේ දේශනාවකදී අපි කරන්න හදන්නේ එකට ත්‍රිපිටකයේ සඳහන් වෙලා තිබුණ ගොඩාක් කාරණා මේකට සම්බන්ධ කරන එකයි මෙන්න මේ වීරිය පිළිබඳව පරියංකේ හෝ වේවා සක්මනේදී හෝ වේවා සමසිත පැවැත්වීමට සක්මන වීරියට බර බවත් පරියංකය සමාධියට බර බවත් තේරුම් ගන්නවා. සක්මනේදී අපි නිතරම චේතනාපූර්වක ක්‍රියාව කරන ගමන් මෙනෙහි කරන නිසා වීර්ය දෙගුණ වෙනවා. අත් දෙක අරගෙන රූප තියෙන තැනක සද්ද තියෙන තැනක යන නිසා බාධා වැඩි. ඒ නිසා සරුවචනසේ සඳහන් කරලා තියෙනවා සක්මන කරනවා නම් ඒ පුද්ගලයාට පරියංගයට වැඩිය අප්පා බාධෝ හෝති අප්පාතංකෝ. ලෙඩ රෝග දුරු වෙනවා. මානසික ලෙඩ රෝග දුරු කරනවා. ආබාධ නැති කරන මානසික රෝග නැති කරන නිසා හොඳ ප්‍රසන්න මනසක් ඇති කර. ඒකට හොඳම වැඩේ තමයි මහා පොළවේ ශපත්තු සෙරප්පු නැතුව ඇවිදින එක. ඒ කියන්නේ පැලයක් පොළවේ හිටියෝ වගේ මේ පොළවත් එක්ක ජීවේ සම්බන්ධ වෙන්න පටන් ගන්නවා. මේ ශිෂ්ට වෙන්න වෙන්න වෙන්න වෙලා තින අපි මහ පොළවෙන් ඈත් වෙලා මේ සිමෙන්ති දාගෙන, ශපත්තු සෙරප්පු දාගෙන මේ පොළොවට කරන නිග්‍රහ නිසා තමයි මේ ලෙඩ රෝග රාශියක් තියෙන්නේ. පොළොවත් එක ජීවත් වෙනවා නම් අප්පාවාදෝති අප්පාතංකෝ. ඒ වාගේම සමවේපක වේපා කිනියා ගහනියා සමන්නාගතෝති. එහෙම නැත්නම් අසිතම් පීතං කායිතං සායිතං සම්මාපන්නාමං ගච්ඡති. Taman කෑදේ විදී බීපු දේ ලෙවකාපු දේ හොඳට දිරවන. කාපු ගමන් කඩේ බක්කියට ගිහලා ඉඳගෙන ඉන්න මුදලාලිගේ බඩට මොකද වෙන්නේ කියලා දන්නවද? ඉදිටි ටික කාලයක් ගිය පස්සේ ප්‍රෙෂර් එකෙන් නැතුව ලික පාඩෙන්ද heart attack එක නැතෝ cholesterol එන්නේ වෙන මොනව කරන්නේ? ඉගෙනසා කියලා තියෙනවා කාපු ගමන් ඉඳගත්තොත් මාරයා එන. කාපු ගමන් හයියෙන් දුවන්න පොල් ගස් නගින්න පීනන්න ගියොත් මාරයා දූවගෙන එනවයි කිය. කාලා පැය භාගයක් සක්මන් කරනවා දීර්ඝායුෂනොයි. ඒක නිසා ඔය මේ ওই වහක්බට කියන පණිතුමා ගිහිල්ලා කැලේ විවේකීව ගහක් යට ඉන්නකොට ඒකේ හිටියලු මේ ධන්වන්දරි කියන පක්ෂයා ඌ නිතරම කියනලු කෝරුක් කෝරුක් කෝරුක් කෝරුක් ගන්නවා. ඒ වාග්බඩ පඬිතුමා හොඳ දකින මෙයා අර සත්තා සතාගේ සද්දය අරගෙන විග්‍රහ කළ මන්න කෝ අරු කවුද නිරෝගී කියලායි මම මගෙන් අහන්නේ කියලා හිතනලු මෙයා. ඊට පස්සේ හිතනලු මේ කුරුලට උත්තරයක් දෙන්න ඕන කියලා එයා කිව්වලු හිතබුක් මිතබුක් සෝරුක් කිය. තමන්ට ගැළපෙන දේ ආහාරයට ගන්න මැනලා ආහාර ගන්න මනුස්සයා සෞඛ්‍ය සම්පන්නයි කියලා. අර කුරුල්ල තම්බේකට ගණන් අතුළු උදිකටම කෝරු කෝරු කෝරු කෝරු ගන්න. ඉති වාග්වට පණිතුම හිතුවල නෑ නෑ මගේ උත්තරේ මෙයා ගණන් ගන්න නෑ කියලා කිවල හිතබුක් මිතබුක් පරිණතබුක් සෝරුක් කිය. ඊට පස්සේ කුරුල්ල සෝරුක් සෝරුක් සෝරුක් සෝරුක් කියලා ගහෙන්න ගිහලා ගියල්ලා. ඒ ගම මෙයා ඒක සලෝකේ ලියාගෙන තිනවා. කෑම ගන්න ඕනේ තමයි සප්පාය දෙයි. මිතබුක් ප්‍රමාණය ගන්න. ඊට පස්සේ ඒක පරිණාම මනාලෙස පරිණාමයට යෑම සඳහා ව්‍යායාම කරන්න ඕනේ. එයා තමයි සෞඛ්‍ය සම්පන්න මනුස්සයා. හිතබුක් මිතබුක් පරිණත බුක් සෝරු. ඒ පරිණත බුක් එක තමයි දාහනේ වළඳලා සක්මන් කරන්නේ. ඒක නිසා නිින්දෙන් පස්සේ සක්මන් කරන්නේ. දාහනෙන් පස්සේ සක්මන් කරන්නේ. එතකොට තමයි ටීගාට පරියන්ගෙට ගියාට පස්සේ හොඳ කර්මණීය මනසක් ඇති. ඒ නිසා සරුවත් chance සඳහන් කරලා තියෙනවා අසිතම් පීතං කායිතං සාහිතං සම්මා පරිණාමං ගච්ඡති. අද්ධානක්කමෝ හේති පදානක්කමෝ දීර්ඝ ගමනක් දුග දුර යන වගකීමක් දරීමේ ශක්තිය එනවා. අතරමඟ අතහැරලා දාන්නේ සක්මන් කරන කෙනා. මොකද සක්මනේ ක්‍රමයට ටික ටික මේ ශක්තිය වැය කිරීමේ ක්‍රමය ඉගෙන ගන්න. ඒ වගේම චංකමාදිගතෝ සමාධි චිරට්ඨිතිකෝ හෝති සක්මණෙන් සමාධිය ආවනම් ඒක බොහෝ කල්පවතිනවා. පරියන්කේ සක්මණ ඇස් දෙක අරපුව ගමන් ඉවරයි. සක්මණින් ගත සමාධිය ඇත් දෙක අරගෙනමයි ගන්නෙ හැරෙන ගමන් ගන්නෙ රූප තියෙන සද්ද තියෙන තැන් වල ගන්න නිසා ඒක යාදෙන ගතියක් තියෙනවා ඒ නිසා සක්මන බුද්ධාගමේ පමණක්ම තියෙන නිවන සඳහා යනාය සඳහා දුරදිග ගමනකට අනිවාර්යයෙන්ම අවශ්‍ය කරන ආව මානසික තත්ත්වය ඇති කරන දේ. අවාසනාවකට මේ භාවනා ලෝකෙන් මේක අයින් වුණා. සක්මන භාවනා ලෝකයෙන් අයින් වුණා ඊට පස්සේ භාවනාව කර වුණා. නිසා යම් කිසි කෙනෙක් නැවතත් සැරයක් සක්මන අලුරලා දෙනවනම් අර කර වෙච්ච තැන ඉඳලා ඉදිරියට යන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒකෙදි මම දවසින් දවස මට තේරෙන පටන් ගන්නවා මේ අපවත් වෙච්ච අපේ ලොකු ස්වාමීන් තමයි ඇත්තටම සක්මන ලෝකෙට හඳුන්ලා දුන්නේ මේ මෑත කාලේ. ඒ නිසාම උන්වහන්සේගේ ජීවිතය අවුරුදු 92ක් දීර්ඝායුෂ්ක ලැබුවා. දානේ වළඳපු ගම. එහෙම අත හේදුව සක්මනේ තමයි. පින්සම් හොඳට මතක තියාගන්න මේ වීර්ය පිළිබඳව මම පුද්ගලිකව දාන දෙයක් තමයි අතන මැද පය සක්මන් කරගන්න බැරි වුණොත් ඊගා පරියංගයට කුසිතකම එනවා. හොඳට සක්මන් කරගන්න පුළුවන් වුණොත් ඒ ඒ පරියංගේ බොහොම ජයයට පාත් ගන්න පුළුවන්. ඒ නිසා ඒක තමා තුළින්ම අත්දකින්න ඕනේ. ඒ නිසා සක්මන කියන එක පරියංගයටත් වඩා සමාධියටත් වඩා ඉතාමත් වැදගත් දෙයක්. සතිය පැවැත්වීමට කොච්චර දෝදව කරනවද කියනනම් සතිය වීරිය සක්මණේ තේරුම් ගත එක්කනා නිකන් සක්මණෙන් පිට එහෙම යනකොට සක්මණේ ආනිසංස ලබන. එදින්දා ගමන් යනකොට නම් සක්මණේ ආනිසංස ලබන. එතකොට එදින්දා වැඩවලදී සතිය පැවැත්වීමට විශාල හිතේ තිබුණ බය අයින් වෙලා පොරගති අයින් වෙලා එදින්දා ජීවිතේ සක්මණ මේ මේ සතිය පැවැත්වීමේ ලොකු පාඩමක් ලැබුණා. ඒ නිසා හුඟ දෙනෙක් හැමදාම අහන ප්‍රශ්නයක් තමයි අපිට සාංශ මේ වගේ සක්මන් කරන්න පරියන් කරන්න gederදී වෙලාවක් නැහැ මොකද කරන්නේ? කියලා තිනවා පරියන්කේ කරන්න බැරි වුණත් කමන සක්මන කරන්න. ලෙඩක් වෙලා සනීප වේගෙන යනකොට පරියන්කේ කරන්න එපා සක්මන කරන්න. වයසට ගිය වෙලාවේදී කරගන්න බැරි නම් පරියන්කේ ගැන කරදර වෙන්න එපා සක්මන කරන්න. ලෙඩ වේගන එනවනම් ඇඟ අකර්මණ්‍ය වේගන පරියන්කයට දාන්න එපා වෙහෙසයි. සක්මන් කරා. පොඩි උන්ට උගන්නන්න ඕන නම් භාවනාව පරියන්කට දාන්න යන්න එපා. ඒක බොහොම අමාරු. සක්මන් කරන්න. ගෙදර ඉන්නව හොඳටම නාකි. නාකින්නත් එපා පරියන්කේදී. කරන්න බෑ. සක්මන් කරවා. ඒ නිසා මේක හැම පැත්තෙම උදව් කරනවා මේ වීර්යයටත් දුරදි යන උත්තරයක් සපේනවා. ඒ නිසා නිසන් වනේදී උඟ දෙනෙක් මේ භාවනා වැඩමුළු වලින් නිකුත් වෙනකොට වචනයෙන්ම ප්‍රකාශ කරලා යන්නේ අනේ ස්වාමීන් වහන්සේ අපි මෙතෙක් කල් හිතුවේ නෑ මේක මෙච්චර වටින එකක් කියලා. දැන් නම් අපිට මේ භවනා ජීවිතේ දිගට පවත්වන්න පුළුවන් කොටි ගහ 60 වුණා. ගෙන්ද කම්පලේ වුණත් කරන්න පුළුවන් සක්මන් කරන එක විතර. නමුත් එකක් තියෙනවා. මේක අපි ධර්මද්වීපේ වුණාට සක්මන් කරනවා දකින්නට කවුරු හරි හිතන්නේ බිස්නස් පාඩු වෙලයි කියලා. ඒ වෙනත්නම් මේ තිබුණ ප්‍රේම සම්බන්ධය නැති වෙලා වෙන්න ඇති මොකක් හරි අප්සෙට් එකක් කියලා තමයි හිතන්නේ. ඒ නිසා පරියන්කේ නම් හැංගිලා හරි කරතෑගේ සක්මන කරන්න ගියාම අහුවෙනවා. ඒ නිසා තරුණ කොටස් වලට විශාල මේ පසුබෑමක් වෙලා තියෙනවා ප්‍රසිද්ධියේ සක්මන් කරන්න ඉඩ නැතිකම. ඒ නිසා මෙහි ආපු වෙලාවේදී <clears throat> අපි දුර ඇරලා දීලා කියනවා හැකි තරම් මේක කරලා ආනිසංස ලබා ගන්න ලැබුවට පස්සේ කාටවත් ඇඟට නොදැනෙන්න තමන්ට හම්බ වෙච්ච වෙලාවේ ඒ සක්මන් කිරීමෙන් ආනිසංස ලබන්න පුළුවන් ඔය අජාසත් රජුරෝ දසවද දුන්නට බිම්බිසාර රජුරවන්ට අවසාන දවස වෙනකන් පණ රැකගෙන තියෙන සක්මන් කරලා. ඒ නිසා තමයි අන්තිම ඔත්තු බල්ලා කකුල් දෙක පල්ලා ලුණු දැම්මා එදායින් ඉවරයි. එදා හත් දවසක්පත් වෙච්ච ගිනි ගින්දරපත් වෙච්ච ගිනි දඹු තියෙන වලකට පිපිච්ච මලක් දැම්මා වගේ අහෝ බුද්ධෝ අහෝ බුද්ධෝ අහෝ බුද්ධෝ කියලා පණ ගියා. නොකානොබේ හිටියා සක්මණේ තමයි යැපිලා තියෙන්නේ. ඒක නිසා වීර්යචෛසිකේට කුසිතකම් පිළිබඳ ඉගෙන ගන්නකොට මේ සක්මණේ තියෙන වටිනාකම ඉතාමත්ම වැදගත්කමක් තියෙනවා. ඒක සම්බන්ධ කරගන්න ඒ නිසා භාවනාවේදී ඉහළ පහළ යන දේවල් ඒව ගැන එච්චර සැලෙන දෙයක් නැහැ. අඛණ්ඩව දිගට කරගෙන කරගෙන ගියොත් කවදාකවත් ඒකෙන් සම්මාදිට්ඨිය මිසක මිච්ඡාදිට්ඨියට යන්නේ නැහැ. නිසා අද ධර්ම දේශනාවත් එවැනි සම්මාදිට්ඨිය පිණිස හේතු වේවා මිච්ඡාදිට්ඨිය දුරු කිරීමට සම්මාදිට්ඨියට එළඹ වාසය කිරීමට අවශ්‍ය කරන්නා වූ වෑයම මන වෑයම තම තමන්ගේ ක්‍රම සහ විදි අනුව සකස් කර ගන්නට මේක අත්ලක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නැත කරන සිල් දිනාට සැනසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා හෙට දවසේ ඇත්තටම ඉරිද දවසේ ධම්රිවි දවස ඒක සඳහා වෙන් කරන නිසා මේ පිරිසගේ සමාව භජනය කරන්න කියනවා. ඉතින් හයමාරේ ඉඳලා 8 දක්වා තියෙන කාලය තුල මම පොඩි ආමතුන්ගේ ඉල්ලීමක් කරා මේ මේ ශාලාවේදී චිත්‍රපටිය මිනි කපන එක පිළිබඳව පෙන්වන අතර වෙන සුදුසු තැනක ආරම්භක දේශනාව දාලා දෙන්නේ කියලා කැමති කෙනෙක් ඒ දෙකේ විදිහට ඉදලා ගත කරන දෙක මේකවර ක්‍රියාත්මක වෙන්නේ කැමැති එකට යෙදෙන්න පුළුවන්. ඊට පස්සේ අනික් වෙලාවේ සක්මන් පරියන්ක කරන්ඩ කර්මස්ථාන සුද්ධ කිරීම සම්බන්ධව පාඩුවක් වෙනවා නම් ඊට පහුවෙන්ද දවසේ අපි බලමු ඒක පිරිමහ ගැනීම සඳහා වෙන කාලයක් යොදාගන්න ඒක ඉස්සර ඉදිරියට ඉදිරිපත් කර ඉතුරු කරමින් මේ යෝජනා මම මේ වෙලාව කරන්න කැමති. ශිරු දිනාගීම කාලයට තියෙන ගෞරවයක් වශයෙන් මේ විදිහට යොදා ගන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම අද දවසේ අපි පින්පැමිණීමේ ශීර්ෂයෙන් හෙත්තාවතා ചാති ගාථා සජ්ජහායනා කිරීමේ අපි තුන්වෙනි දවසටත් කරදරයක් නැතුව මේ වැඩපිළිවෙල දිගට භාවනා වැඩමුළුව දිගට කරගෙන යන්න ලැබුණා. ඒකට සංවිධානයේ පෙනීන උපනි උදා කරපු සීල දෙනාටම අපි මේ කුසලයේ අත්පත් වේවා. සියලු දෙනා සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා අපි සාදුකාරය පවත්වමු. අපේ සියලු ඥාතීන් ජීවත් වුණත් නැති වුණත් පෙර ආත්මික වුණත් මේ ආත්මික වුණත් මේ කුසල ඉන්නා තැනක සිට දකින්න ලැබේවා නැත හිත යොමත්වා ඉඳලා පිළිසේ ඉඳලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්නාසේ මේ පින්නට සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා අපි සාදුකාරය පවත්වමු. අපාවටත් මේ කුසල හේතු වාසනා වීමෙන් බුද්ධ ආදී උතුම්වන් වහන්සේලා විසින් පැවිණ වඩවදාල ඒ ශාන්ත සුන්දර තත්වයේ පිණසම මේ කුසල හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා තියාගන්න. ඒ අදාසින් අපි ettavata jati gata sajjana කිරීමෙන් අනුමೋದනා කෘත්‍ය સિદ્ધ කරමු. එත්තාවතා චගම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතා චගම්මේහි එත්තාවතා චගම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පතං තානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු භව නිබ්බාන පත්‍ත්‍ය සාදු සාදු සාදු සුවපත් වෙත්වා සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදි තබ්බං කමාමි කමිතබ්බං සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත්